නැවත වතාවක් සාදුනාලයක් පත්තමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මන් මුනි රාජස් සුනන්තු සග්ගේ මොක්කේදම් ධම්මත් සවෙන කාලෝ අයං බදන්තා ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා ධම්මත් සවෙනේ කාලෝ අයන් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිලෝගුරු අමාමේනී බුදු පියාණන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණ සමුදායන් සිහිපත් කරලා <clears throat> ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙලා ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස දේශනා කොට වදාරන්නට යෙදුණු පෙන්වලා දෙන්නට යෙදුණු උතුම් වූ නිවන් මඟ අරමුණු කරගෙන යම් ධර්මකාරණා කිහිපයක් මේ මොහොතේදී ශ්‍රවණය කරන්නටයි පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ ධම්ම ශ්‍රවණය සඳහා මේ මොහොතට සහසම්බන්ධ වෙන ගෞරවනීය මහා සංඝ රත්නය ඒ වගේම සිල් මාතාවන් ඇතුළු මේ පින්වත් පිරිස ගේ එකම අරමුණ වෙන්නේ මුඛ්‍ය නිමිත්ත වෙන්නේ මේ තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වලා දීපු ඒ නිර්මල ධහම අවබෝධයටපත් වෙනවා කියන සුද්ධ අදිෂ්ඨානය. ඒ නිසා පින්නතුනි පළමුවෙන්ම ඒ අනන්ත අපරිමාණ ගුණයන්ගෙන් යුත් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා කියලා සාදුනාදයක් පවත්තන්. ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වලා දෙන්නට යෙදුණු ඒ උත්තරීතර ධර්මයට ආර්ය අෂ්ටාංගික මාර්ගයට මාගේ নমස්කාරය වේවා කියලා සාදුනාදයක් පවත්තන්නේ ඒ උතුම් වූ ධම් මග අවබෝධයටපත් වුණු මේ සම්මා සම්බුද්ධ ශාසනය පවත්වගෙන යන ආර්ය කලන වැටට මහා සංඝ රත්නයේට මාගේ নমස්කාරය වේවා කියලා සාදුනාදයක් පවත්වන්න. පින්නතුනි තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ පින්නතුනි එකම එක කාරණයක් මුඛ්‍ය කරගෙන ඒකම එක කාරණිය තමයි මේ ලෝක සත්වයන්ට මේ සංසාර ගමන ගැන පැහැදිලි කරලා දීලා මේ සංසාර දුකෙන් ඈතර වෙන මග පිළිවෙත මොකද්ද කියන කාරණාව විස්තර කරලා දෙන්නටයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පිරිනුවන් මංචකයේ දක්වා ඇසිපිල්ලම් ගහන මොහොතක්වත් පිඬුතුනි මේ ලෝකයේ ගැන වර්ණනාවක් කරන්නේ නැහැ සංසාර ගමන ගැන වර්ණනාවක් කරන්නේ නැහැ තථාගත බුදු පියාණන් වහන්සේ නිරන්තරයෙන්ම මේ ලෝකයේ කියන තැන අසාරත්වයේ පෙන්වලා දීලා මෙන්න මේ අසාරත්වය තමන් තුලින් දැන දැකගෙන අවබෝධයටපත් වෙලා මේ මුලා අඳුරෙන් ගැලවෙන ක්‍රමවේදයක් තමයි පින්නතුනි දේශනා කරන්නේ අපි තෝරගන්ට වෙනවා මේ සංසාර ගමනේ මේ විදිහට අපි ගමන් කරගෙන එනකොට අපි සෑම සියලු දෙනාටම පින්නතුනි දුකක් සම්මුති වශයෙන් දැනෙනවා දුකක් තේරෙනවා දුකක් වැටහෙනවා ඒ වැටහෙන තේරෙන අවබෝධයටපත් වෙන දුක මොකද්ද කියලා ගත්තොත් පින්නතුනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ගිනි ටික ගැන දුක් ටික ගැන අපිට නිරන්තරයෙන්ම තේරෙනවා වැටහෙනවා අපි ගත්තොත් එම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන කාරණාව පින්නතුනි වැටහෙන්නේ මනුස්ස ලෝකේ ඉන මිනිසයන්ට විතරක් නෙවෙයි මේක තිරිසන් ලෝකේ තිරිසන් සත්වයන්ටත් තේරෙනවා වැටහෙනවා දැනෙනවා ඇයි තිරිසන් සත්වයන්ටත් ශෝක පරිදේව දුක දෝමනස්ස ගිනි ටික දැනෙනවා කියලා කියන්නේ. පින්නතුනි තිරිසන් ලෝකේ තිරිසන් සත්තුන්ටත් ලෙඩ වෙනකොට ජරාවටපත් වෙනකොට ව්‍යාධියටපත් වෙනකොට ඔය කියන ශෝක පරිදේව දුක දෝමනස්ස ගිනි ටික උරුම වෙලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා පින්නතුනි මේ ශෝකයෙන් පරිදේවෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් නිරන්තරයෙන්ම මේ ලෝක සත්‍යෝ දැවෙනවා පෙළෙනවා පින්නතුනි. ඇයි දැවෙනවා පෙළෙනවා කියලා කියන්නේ? මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ගිනි ටික පින්නතුනි දැනෙන නිසා තේරෙන නිසා ඒකෙන් අසහනයක් එන නිසා ඒකෙන් පෙළෙන නිසා තමයි අපි මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයන්නේ. තිරිසන් සත්තුත් ඔය දුක්ගිනි ටිකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයනවා. අපිත් ඔය දුක්ගිනි ටිකෙන් ගැලවෙන්න ක්‍රමයක් හොයනවා. තථාගත බුදු පියාණන් වහන්සේ පහළ උනත් නොඋනත් මෙන්න මේ දුක්ගිනි ටික ලෝක සත්වය අඳුරනවා. දන්නවා. දැනගෙන ඉන්නවා. ඒ දුකෙන් ගැලවෙන්න කියලා නිදහස් වෙන්න කියලා විවිධ විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් ඔය ඇත්තෝ ශෝකයට කැමති නැහැ. පරිදේවයට කැමති නැහැ. දුක්ඛයට කැමති නැහැ. දෝමනස්සයට කැමති නැහැ. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ගිනි ටිකට අකමැති නිසා මේ ගින්න ලැබෙන එක නැති කරගන්න තමයි ක්‍රමයක් හොයන්නේ. අපි ගත්තොත් එම අපි මුළු ජීවිත කාලය පුරාවටම මේ ක්‍රමය තමයි හොයලා තියෙන්නේ. ඒකට ಜಾතිය වැඩක් නැහැ. ආගම වැඩක් නැහැ. කුල මල ભેදයක් නැහැ. ඒක මනුස්ස જાතියෙම වෙන්න ඕනත් නැහැ. තිරිසන් જાතිය උනත්, പ്രേත જાතිය උනත්, මොන જાතිය උනත් පින්නතුනි හොයන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අන්න අර දුක් දුම්නස් නැති කරගන්න විදිහක්. දැන් මුළු ජීවිත කාලෙම අපි මේ දක්වා කටයුතු කළේ දුක ලං කරගන්නට කියලා හිතාගෙන සැලසුම් හදාගෙනද දුක නැති කරගන්නට කියලා හිතාගෙන ඒ බලාපොරොත්තුෙන් සැලසුම් හදමින්ද ඒකට අවශ්‍ය කරන ක්‍රම උපායන් උපක්‍රම අනුගමනය කරමින් අපි මොකද්ද කළේ නොඑක් නොඑක් දේවල් ඔස්සේ බැලුවා දුක නැති කරගන්නට පීඩාවන් දුරු කරගන්නට අසහනය ඉවත් කරගන්නට තමයි බැලුවේ. දැන් කල්පනා කළොත් එහෙම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් නැතත් පින්නතුනි එහෙමනම් අපිට දුක කියලා වැටහිච්ච ටිකක් තියනවද නැද්ද? දුක කියලා වැටහිච්ච ටිකක් තියෙනවා. ඒක පින්නතුනි තිරිසන් ලෝකේ තිරිසන් සත්තුන්ට දැනෙනවා. දැන් හිතලා බැලුවොත් තිරිසන් සතෙකුට අපි ගලකින් ගහලා දැම්මොත් පොල්ලකින් තලලා දැම්මොත් ඒ දුක් පීඩාව උට දැනෙනවද නැද්ද? ඒ වේදනාව දැනෙනවා. ඒ දුක තේරෙනවා. දැන් අපි උපමාවක් විදිහට අරගෙන අපේ ගෙදරට නිතර එන තිරිසන් සතෙකුට ගලකින් ගහනවා බල්ලෙකුට කියමුකෝ. ඌ කෑ ගහගෙන දුවනවා. ඊළඟ දවසෙත් ඌ එනවා. එනකොට අර ගල උස්සනකොටම ඌ දන්නවද නැද්ද? අර මේකෙන් ලැබෙන්නේ මහ විපතක් දුක් වේදනාවක් කියලා ඌ පලා යනවද නැද්ද? එන උන්ටත් තේරිලා. එතකොට තිරිසන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපි හිතමුකෝ කුරුළු කූඩුවක කුරුළු පැටවු ටිකක් ආරක්ෂා කරන කුරුළු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. මේ කුරුළු جوړුව මේ පැටවු රැකගෙන ඉන්නකොට වෙන සත්වයෙක් කැවිලා මේ පැටවු ටික දැහැගෙන යනවා. දැන් උන්ටත් මේ දුක තේරෙනවද නැද්ද ඊට පස්සේ? උන් අඬනවා, වැළපෙනවා, දුකටපත් වෙනවා. එනම් මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ගිනි ටික ලෝකයේ කියන තැන තියෙන එකක්ද නැද්ද? ලෝකයේ තියෙනවා. ලෝක සත්වයන්ට දැනෙනවා. තේරෙනවා. එහෙම ගින්නක් තිබ්බේ නැත්තම් පින්නතුනි ඒ ගින්නෙන් ගැලවෙන්න කියලා උපක්‍රම යොද යොදා ප්‍රතික්‍රම යොද යොදා විවිධ විවිධ ක්‍රම අනුගමනය කරන්න ඕනේද ඕනේ නෑ දුකෙන් ගැලවෙන්න දුකක් තියෙන නිසා පීඩාවක් තියෙන නිසා පෙලීමක් තියෙන නිසා මෙන්න මේ පීඩණයෙන් පෙලීමෙන් අසහනයෙන් ගැලවෙන්න නිදහස් වෙන්න තමයි සියලු දෙනා සැලසුම් හදන්නේ උපක්‍රම යොදන්නේ දැන් අපි කල්පනා කළොත් ඒකට තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ නෑ ඔය කියන දුක සීමාව පෙන්වලා දෙන්න. ඒක තිරිසන් සත්තුන්ටත් දැනෙන ප්‍රමාණයක්. බුදු පියාණන් වහන්සේ පහළවෙන්ට පෙර හිටපු මිනිස්සු ලෙඩ වුණාද නැද්ද? ලෙඩ වුණා. ඒකත් තේරිලා තියෙනවා. එතකොට පින්නතුනි දැන් ඉන්න ඕනම ජාතියක මිනිසෙකුට මේක දැනෙනවද නැද්ද? එහෙනම් මෙන්න මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන පිළීම් සහගත ස්වභාවය කියලා දෙන්න, පෙන්නලා දෙන්න තථාගත බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕන නැහැ. මොකද මේක ලෝක සත්වයන්ට නිරන්තරයෙන්ම දැනෙන ස්වභාවයක්, තේරෙන ස්වභාවයක්. දැන් හිතන්නකෝ මොකක් හෝ පීඩණයකින් අසහනයකින් ඒ පීඩනය අසහනය දුරු කරගන්න ක්‍රමවේදයක්මද නැද්ද අපි නිතර හොයන්නේ එහෙනම් දුරු කරන්නට ක්‍රමවේදයක් හොයනවා කියලා කියන්නේ අපි අසහනයකින් පීඩනයකින් පෙලීමකින් ඉන්නවා කියන කාරණාවද නැද්ද? එහෙම අපි අසහනයකින් පීඩාවකින් පෙලීමකින් වෙලිලා නැත්තම් අපි යමක් හොයන්න ඕනිද ඒකෙන් ගැලවෙන්න හොයන්න ඕනේ නැහැ. එහෙනම් තෝරගන්න වෙනවා කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ලෝක සත්වයෝ පෙලීමකින් දාහයකින් ගින්නකින් අසහනයකින් නැහැ කියලා. ඒක පිළිගන්න බෑ. ඒ පිළිගන්න බැරි වෙන්න හේතුව. පින්නතුනේ අසහනේ තියෙන නිසා, පෙලීම තියෙන නිසා, ඒ දාහය තියෙන නිසා, ගින්න තියෙන නිසාද නැද්ද? ඒක නැති කරගන්න, දුරු කරගන්න මේ සියලු ක්‍රම උපායන් සකස් කරන්නේ ඒක නැති කරගන්නට. එහෙම එකක් තිබ්බේ නැත්තම් තියෙන්නෙම සහනයක් නම් සුවයක් නම් ආයි නැවත අපිට සැලසුම් හද හදා සහනයක් සුවයක් හොයන්න ඕනිද? හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපි තෝරගන්නවා අපි යමක් හොයන්නේ අපි ළඟ අඩුවක් තියෙන නිසා ඒ අඩුව පුරව ගන්න. එහෙම නැත්නම් අපි ළඟ යම්කිසි අසහනයක් තියෙන නිසා සහනයක් ලං කරගන්නයි ක්‍රමයක් හොයන්නේ. දැන් අපි නිරන්තරයෙන් මේ සියලු සැලසුම් හදලා තියෙන්නේ අනාගතයේ වෙනුවෙන් බැලුවොත් එම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ලං කරගන්නටද ඒවා නැති කරගන්නටද ඒවා නැති කරගන්න තමයි මේ සැලසුම් හදන්නේ දැන් ඒකට බෞද්ධයෙක් කියලා වැදගත්කමක් තියනවද? බෞද්ධ වෙන්න ඕන නෑ. එහෙනම් ජාතිය වැඩක්ද? වැඩක් නෑ. ආගම වැඩක්ද? ඒත් වැඩක් නෑ. කුල මල මොකක්වත් නෑ. තිරිසන්ද පෙරේතද කියන එක අදාළද? ඒත් අදාළ නෑ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම එහෙනම් අපිට වැටහෙන කාරණාවක් තියෙනවා මොකද්ද? අපි නිරන්තරයෙන්ම පෙලීමකින් නැත්තම් ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් හොයන්නේ නැහැ. අපි අසහනයකින් නැත්තම් අපි ඒකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් හොයන්නේ නැහැ. එරන් සහනයක් ගන්න, සැපයක් ගන්න, සුවයක් ගන්න බලාපොරොත්තුවක් මුඛ්‍ය නිමිත්ත කරගෙන නම් අපි කටයුතු කරන්නේ ඒකාන්ත වශයෙන්ම අපි ඉන්නේ දුකක පෙළීමක අසහනයකද නැද්ද? දුකක ඉන්න නිසායි පෙළීමක ඉන්න නිසායි අසහනයක ඉන්න නිසායි සුවයක් මුඛ්‍ය නිමිත්ත කරගෙන සැපයක් මුඛ්‍ය නිමිත්ත කරගෙන ඒ උදෙසා අවශ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කරන්නේ සැලසුම් හදන්නේ එහෙම නැතිනම් එහෙම සැලසුම් හදන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එහෙම මුඛ්‍ය නිමිත්තක් ගන්න අවශ්‍යතාවයක් එන්නේත් නැහැ. ඕක තෝරගන්න ඕනේ. දැන් අපි ඔය සීමාවේ ඉඳලා බලමු තිරිසන් ලෝකේ අරගෙන, പ്രേත ලෝකේ අරගෙන, අසුර ලෝකේ අරගෙන. දැන් අපිට පින්නතුණී නොතේරෙන එක කාරණාවක් තියෙනවා අපි මේ සැපයේ සුවය ලංකර ගන්නට කියලා හිතාගෙන හදන හැම සැලසුමකින්ම අපි ලං කරගන්නේ දුකක් කියන එක වහලා තියනවද නැද්ද? වහලා තියෙන්නේ වැහිලා තියෙන්නේ. අපිට තේරුණා නම් යම් දවසක අපි මේ සැපය ලං කරන්න, සුවේ ලං කරන්නට, සහනේ ලං කරන්නට කියලා හිතාගෙන කරන හැම වැඩපිළිවෙලකින්ම ලං වෙන්නේ දුකක්මයි, උරුම වෙන්නේ ගින්නක්මයි කියලා අවබෝධයටපත් උනොත් අපි මොකද්ද වෙන්නේ? අන්නේ එදාට මෙන්න මේ සැලසුම් හදන්නේ නැහැ. මේ පස්සේ හඹාගෙන යන්නේ නැහැ. හැබැයි ඒක අවබෝධ නොවන තාක්කල්ම මොකද්ද කරන්නේ? අපි ඒක මුඛ්‍ය නිමිත්ත කරගෙන ඒක මහා සැපයක් විදිහට දැකගෙන තමයි කටයුතු කරගෙන ඒ මත යන්නේ. දැන් මේ උපමාවකින් මං ගන්න හැදුවේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ, නිරය කියන තැන පින්නතුනි. අපි හිතමු තිරිසන් ලෝකේ අසූචි වලක දඟලන පණුවෙක්ව. දැන් අසූචි වලේ දඟල දඟල ඉන්න පණුවෙක් ඉන්නවා. දැන් මේ පණුව දිහා දකිනකොට අපිට ඇති වෙන්නේ සුබ සංඥාවක්ද අසුබ සංඥාවක්ද? අසුබ සංඥාවක් ඇති වෙන්නේ. මේක බොහොම ප්‍රියමනාප සංඥාවක්ද අපිට ඇති වෙන්නේ අප්‍රියමනාප සංඥාවක්ද? එතකොට අප්‍රියමනාපය. දැන් අපිට හිතෙනවද නැද්ද මේ තිරිසන් ලෝකේ මේ අසුචි වලේ දඟලන පණුවා කොයිතරම්නම් දුකද්ද විඳින්නේ කියලා අපි හිතනවද නැද්ද? හිතනවා. හැබැයි පින්නතුනි ඌ හිතනවද කවම කවදාකවත් ඒ පණුවා මම මේ විඳින්නේ අප්‍රමාණ දුකක් මේ හසුචි වලේ කියලා. ඌට තේරෙනවද? ඌට වැටහෙනවද? අන්න ඌට වැටහෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අවබෝධයක් වෙන්නේ නැහැ. අර පණුවට අසූචිය තරම් ප්‍රිය මනාප දෙයක් සුවේ සහනේ ලබලා දෙන දෙයක් තවත් නැහැ කියලා තමයි වැටහෙන්නේ නේද? එහෙම තමයි තේරෙන්නේ. හැබැයි අපි උඩ ඉඳලා බලනකොට අපිට තේරෙනවා මොකද්ද? මේ තිරිසන් ලෝකේ මේ තිරිසන් සත්වයා කොයිතරම්නම් දුකක්ද විඳින්නේ කියලා. හැබැයි ඌට දුක වැහිලාද නැද්ද තියෙන්නේ? ඌට දුක වැහිලා. දුක වැහිලා තියෙනවා අසූචි කියන ස්වභාවය අන්නේ පණුවට ආස්වාද ජනක ස්වභාවයක් ගෙනල්ලා දීලා තියෙනවා. ප්‍රිය මනාප ස්වභාවයක් ගෙනල්ලා දීලා තියෙනවා. දැන් අපි හිතමු ඊළඟට പ്രേත ලෝකේ පෙරේතෙක්ව අරගෙන කානුවක් කානුවක් ගානේ මල මුත්‍රා සෙමසොටු ආහාරයට ගනිමින් පෙරේතව ඇවිද ඇවිද යනවා කුණු විච්ච මල කුණු ආහාරයට ගනිමින් ඇවිද ඇවිද යනවා. දැන් මෙන්න මේ කානු ගානේ අසූචි ගොඩන් වල මල මුත්‍රා සෙමසොටු ගොඩන් වල පීර පීරා යන ස්වභාවය අපි දැක්කොත් අපිට තේරෙන්නේ මොකක් විදිහටද? දුකක් විදිහටද නැද්ද? දුකක් විදිහට වැටහෙනවා. දුකක් විදිහට තේරෙනවා. හැබැයි කවමදාකවත් අර පෙරේතයට ඒක දුකක් විදිහට වැටහෙයිද සැපයක් විදිහට වැටහෙයිද ඌට ඒක සැපයක් විදිහටමයි තේරෙන්නේ සැපයක් විදිහටමයි වැටහෙන්නේ ඌට අසූචි මල මුත්‍රා සෙමසොටු ගොඩේ බදාගෙන දවසෙන් දවස දවසෙන් දවස ඉන්න එකද වටින්නේ අසූචි මල මුත්‍රා සෙමසොටු ගොඩෙන් ඉවත් වෙන එකද ඌට වටින්නේ ඒකේ ඉන්න එක. අර අසූචි වලේ හිටපු පණුවට අසූචියෙන් අයින් කරන එකද සැපයක් විදිහට තේරෙන්නේ අසූචි වලට ගිහිල්ලා දාන එකද? අසූචි වලට ගිහිල්ලා දාන එක. එහෙනම් තෝරගන්න වෙනවා ඌට අසූචිය කියන දුක වහලා තියෙන්නේ මොකක් නිසාද අර අසූචි වල උර ආස්වාදයක් ගෙනල්ලා දීලා තියෙනවා. පෙරේතයාට අර මල මුත්‍රා සෙමසොටු ගන්න එක දුකක් බව තේරෙන තැන වහලා තියෙන්නේ උට ඒක ආස්වාදයක් ගෙන දෙනවද නැද්ද? ආස්වාදයක් ගෙනල්ලා දෙනවා. ඔක තෝරගන්න වෙනවා. හෙරන් දැන් අපි කල්පනා කරලා බැලුවොත් පින්නතුණී දැන් പ്രേත ගතියට අනුව ඒක මොකද්ද උනේ? ප්‍රියමනාප වුණා. ආස්වාද ජනක වුණා. තිරිසන් ගතියට අනුව ඒක ප්‍රියමනාප වුණා. ආස්වාද ජනක වුණා. හැබැයි මනුස්ස ගතියට අනුව ගත්තට පස්සේ අසූචි මල මුත්‍රා සෙම සොටු මොකක් වෙලාද? ඒක පිළිකුල් වෙලා. ඒක අප්‍රියමනාප වෙලා. දැන් තෝරගන්න වෙනවා. හැබැයි ඊළඟට පින්නතුනි අපිට දැන් අද දවසේදී කන්න බොන්න තියෙන ආහාර පාන ටික මේ ඇඳුම් පැළඳුම් යාන වාහන ටික ඉඩ කඩ දේපොළ ටික අපිට පේන්නේ මොකක් විදිහටද අපිට පේන්නේ මහා සැපයක් විදිහට ඒ නිසා ඒ සැපයක් විදිහට ඒක දකින්න තාක්කල් සුවයක් විදිහට ඒක දකින්න තාක්කල් සහනයක් විදිහට ඒක දකින්න තාක්කල් අපි කැමැති මේක බදාගෙන අල්ලගෙන දවසෙන් දවස මේ තුලම රැඳිලා ඉන්නද මේකෙන් අයින් වෙන්නද අපි කැමැති මේකෙම ඉන්න. ඇයි මේකෙම ඉන්න කැමැති? ඒක අපිට සැපයක් සුවයක් සහනයක් විදිහට පේන නිසා දකින නිසා ඒ විදිහට ආස්වාදයක ස්වභාවයක් ගෙනල්ලා දෙන නිසා එනං ඒ ආස්වාදේ ලංකර ගැනීම සැපයක් විදිහට තේරෙනවා ආස්වාදයෙන් ඉවත් වීම මොකක් විදිහට තේරෙනවද දුකක් විදිහට තේරෙනවා ඊළඟට අපි කල්පනා කරලා බලන්න ඕනි. දිව්‍ය තලයක ඉන්න දෙවියෝ දිහා බැලුවොත් ඒ දෙවියන්ට වැටහෙනවා මේ මනුස්ස ලෝකේ මිනිස්සු කොයිතරම්නම් දුකද්ද විඳින්නේ. මේ වෙහෙස වෙවි මහන්සි වෙවි මොනා ලං කරගන්නද මේ යන්නේ. දෙවියන්ට පේනවා මනුස්ස ලෝකය දුකක් විදිහට හැබැයි ඒ දෙවියන්ට තමන් ඉන්න තැන සැපයක් විදිහට පේනවා. දිව්‍ය ලෝකයේ සැපයක් විදිහට දෙවියන්ට පේනවා. දේව ගතියට අනුකූල. පව ටිකක් ගිහිල්ලා බැලුවම රූප තලයකින් බ්‍රහ්මයෙකුට පේනවා මේ දෙවියන් කොයිතරම් දුකද්ද මේ විඳින්නේ මේ දෙවියෝ කොයිතරම් දුක් කොටගෙන ඉන්නේ මේ අපි ඉන්න තැන තමයි සැපේ තියෙන්නේ කියලා එතන කොටු වෙනවා ඔන්න ඕක තෝරගන්නවා ඔන්න ඒ විදිහට පින්නතුනි හතර අපායේ ඉඳලා 31 තලයට යනකොට 31 තලයේ තලයෙන් තලයට මොකද්ද වෙන්නේ ඉහළට යන්න යන්න පහළ තියෙන දුක පේනවා හැබැයි ඒකේ පෙනුනට තමන් ඉන්න තැන දුකක් බව වැටෙන්නේ නෑ තේරෙන්නේ නෑ ඒක සැපයක් විදිහට අල්ලගෙන තියෙනවා අනේ ඒ නිසා පින්නතුනි ඒක ඇසුරු කරගෙන යලිත් දන්නේ නැහැ අර පල්ලැහැම தත්වෙට වැටෙන්න අවශ්‍ය කරන තැන දක්වා කෙලෙස් නැවත මෝරණ தත්වයකට එන්න මේක හේතු වෙනවා දැන් තෝරගන්නවා අපි මෙන්න මේ දහම දැකපු දහම් අවබෝධයටපත් විච්ච ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා නම් අන්නේ ආර්ය ශ්‍රාවකයා වටහා ගන්නවා මොකද්ද මේ 31 තලයට අයිති සංකත වූ ස්වභාවයක් ඇතනම් ඒ එක තැනකවත් ගන්න හරයක් නැති බව වටිනකමක් නැති බව සුවයක් නැති බව සහනයක් නැති බව තියෙන්නේම මහා ගිනි ජාලාවක් බව ගිනි ගොඩක් බව අත්දකින්න අවබෝධයටපත් වෙනවා. ඔන්න ඔය ස්වභාවය අවබෝධයටපත් උනේ නැත්තම් පින්නතුනි දුක කියන එක වහලා තියෙන ස්වභාවය අවබෝධයටපත් උනේ නැතිනම් අපිට පින්නතුනේ දුක්ඛ අවබෝධ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් තෝරගන්න වෙනවා මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ගින්න වහලා තියෙන්නේ මොකකින්වත් නෙවෙයි පින්නතුනි අර ආස්වාද කියන ස්වභාවයෙන් සැපේ සුවේ කියලා අපිව කොටු කරන ස්වභාවයෙන් දැන් තෝරගත යුතුයි ඒ සැපයේ සුවේ සහනේ කියන එක පින්නතුනි ගතියෙන් ගතියට වෙනස් වෙනවද නැද්ද? තිරිසං ගතියෙන්, പ്രേත ගතියෙන්, අසුර ගතියෙන්, මනුස්ස ගතියෙන්, දේව ගතියෙන්, බ්‍රහ්ම ගතියෙන් ගතියට මේ ප්‍රිය මధుර ස්වභාවයම නැත්තම් ආස්වාදයේ ස්වභාවය එකිනෙකට වෙනස්ද නැද්ද? වෙනස් වෙනවා. එහෙනම් දැන් තෝරගන්න වෙනවා පින්නතුනි අපිට නොතේරෙන තැන තමයි මේ ලෝක සත්වය ලෝකේ අසාරත්වයේ දකින්නවා කියලා පින්නතුනි දකින්නේ මොකේ අසාරත්වයේද මේ ලෝක සත්වය පින්නතුනි අසාරත්වයේ දකින්නවා කියලා දකින්නේ මෙන්න මේ සතර මහා ධාතුවේ අසාරත්වයේද නැද්ද සතර මහා ධාතුවේ අසාරත්වය හැබැයි පින්නතුනේ අපි තෝරගන්න වෙනවා සතර මහා ධාතුවේ අසාරත්වයේ කොයිතරම් දැක්කත් පින්නතුනි වැඩක් වෙන්නේ නැහැ. ඔය ධාතුව ඇසුරු කරගෙන ගොඩ නැගෙන ආස්වාදයක ස්වභාවයක් තියෙනවා. ඒ ආස්වාදයක ස්වභාවය ආපු ගමන් පින්නතුනි ඔබ මොකද්ද වෙන්නේ? කොටු වෙනවා, අහු වෙනවා. ඇයි? ඔබ දැක්කේ අර ආස්වාදයේ ස්වභාවයේ කොතනද තියෙන්නේ කොයි විදිහටද හටගන්නේ කියන කාරණාව දැක්කේ නැති නිසා ඔබ හිතුවා මේ ආස්වාදයේ ස්වභාවයේ තියෙන්නේ මොකේ කියලාද සතර මහා ධාතුවේ වෙන්න ඇති අනේ එහෙම හිතලා තමයි පින්නතුනි මේ ලෝකේ අසාරත්වයේ විදිහට අපි යම් තැනකින් යමක් දැකගත්තා නම් දැකලා තිබුණේ හැබැයි පින්නතුනි ඒක දැකගෙන ඉන්න මොහොතේදී මොකද්ද වෙන්නේ? අර පිළිකුල් සංඥාව ඉන්නකොට අපිට සුබ කියන සංඥාව පින්නතුනි නැගෙන්නේ හේතුවක් නැතිව යනවා. හැබැයි පින්නතුනි අන්නේ පිළිකුල් සංඥාවෙන් අයින් වෙනකොටම ආයි මොකද්ද වෙන්නේ? ආයි පින්නතුනි අර මේකේ සාරත්වයක් විදිහට පෙන්නන සුබ සංඥාවක් එනවා මොකක් නිසා දෙන්නේ අර සතර මහා ධාතුව ඇසුරු කරගෙන ගොඩ නැගෙන ආස්වාදයක ස්වභාවයක් මෙන්න මේ ආස්වාද ජනක ස්වභාවයේ පින්නතුනි තිරිසන් ලෝකේ අර අසූචි වලේ හිටපු පණුවට දැනුණද නැද්ද දැනුණා එනම් පින්නතුනි අපිට දැනෙනවද ඒක දිහා බැලුවම ආස්වාදයක ස්වභාවයක් නැහැ. එහෙනම් තෝරගන්න වෙනවා පින්නතුනි මේ ආස්වාදයේ ස්වභාවය ගතියට අනුව වෙනස් වෙන බව. ඔක තෝරගන්නවා. එහෙනම් දැන් අපි කල්පනා කරනවා මේ ගතිය කියන එක උරුම උනේ කොහෙන්ද? ගතිය ගැන චුට්ටක් බලන්න වෙනවා. මොකද්ද මේ ගතිය කිව්වේ කියලා. පින්නතුනි අපි තෝරගන්නවා අපි අද ඉන්නේ සුගතියක. තිරිසන් ලෝකේ කියන්නේ දුගතිය. එතකොට මේ සුගතිය කියන තැනත් යලි තියෙනවා මොකද්ද? රූප, අරූප, කාම. එහෙනම් කාම සුගතිය තියෙනවා. රූප සුගතිය තියෙනවා. අරූප සුගතිය තියෙනවා. එහෙනම් දැන් කාම ලෝකයට හිත කරවන්නා වූ ගතියක් පින්නතුනි ගොඩ නැගෙනවා නම් ගොඩ නැගෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි පින්නතුනි මෙන්න මේ පංචකාම ආස්වාදය අවිද්‍යාවෙන් යුත්ව පරිහරණය කරන්ට කරන්න මොකද්ද වෙන්නේ ගති කියනේවා නිර්මාණය වෙනවා අන්නේ ගතියට අනුව තමයි පින්නතුනි යලි ගති රුවක් ලැබෙන්නේ ගති හඬ ගති බල කියන ටික පහළ වෙන්නේ දැන් තෝරගන්ට වෙනවා මේ පංචකාම ආස්වාදයේ ගති හැදිච්ච මුල හොයන්න බෑ පින්නතුනි. කවදද මේක ආරම්භ වුණේ කියලා හොයන්ට යන්න එපා ඒක හම්බ වෙන්නේ නැහැ. මොකද මේක කොතනින් ආරම්භ වුණාද කියන එක තෝරගන්න බෑ. මේක ආරම්භ වුණේ පින්නතුනි අවිද්‍යාව මූලික කරගෙන එනම් අවිද්‍යා පත්‍යා සංඛාරා කියන කාරණාව මූලික කරගෙනයි පින්නතුනි ඊට අනුකූලව පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙලා මේ ගති කියනවා නිර්මාණය උනේ. දැන් පින්නතුනි මේ අවිද්‍යා පත්‍යා සංඛාරා කරන්නේ නානාත්වයකින්ද නැද්ද? එකිනෙකාට වෙනස්ද නැද්ද? වෙනස්නේ. එහෙනම් ගති නානාත්වයෙන් නිසා තමයි පින්නතුනි ඔය ආස්වාද නානාත්වයක් පහළ වෙලා ඊට අනුකූලව සංඛාර නානාත්වය සකස් වුනේ. එහෙනම් මේ ගති නානාත්වය ආරම්භ විච්ච තැන හොයන්ට එහෙම බෑ. එහෙනම් ලෝකේ ආරම්භ විච්ච තැන කියලා සත්වයා විහි විච්ච තැන කියලා හොයන්ට ගියොත් මේක කවදාකවත් ආරම්භ වෙන්නේ නැහැ. හොයන්ට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එහෙනම් දැන් තෝරගන්නවා යම් ආස්වාදයක ස්වභාවයක් ගොඩ නැගෙනවා නම් පින්දතුනි ඒක අවිද්‍යා පත්‍යා සංඛාර කළා ගොඩ නැගිච්චි ගතියට අනුකූලවයි පින්දතුනි පහළ වෙන්නේ එහෙනම් දැන් තෝරගත යුතුයි තිරිසම් જાතියේ පින්නතුනි අසූචි අප්‍රිය වෙනකොට මනුස්ස જાතියේ මනුස්ස ගතියකට අසූචි මොකක්ද උනේ අප්‍රිය වුණා. ගතියට අනුව. දැන් ඊට පස්සේ අපි හිතුවොත් මේ තිරිසන් જાතියෙත් පින්නතුනි ගත්තට පස්සේ ඒකෙත් විවිධ ಜಾති තියෙනවද නැද්ද? අලි ಜಾති, බලු ಜಾති, කොටි ಜಾති, හරක් ಜಾති මේ විදිහට තියෙනවද නැද්ද? විවිධ ಜಾති තියෙනවා. එහෙනම් ඒ જાතියට අනුකූලවත් ඔය ආස්වාද නානාත්වයක් තියෙනවද නැද්ද? එහෙනම් ගතිනානාත්වයට අනුව තමයි අර රුව ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ එකිනෙකට එකිනෙකට මොකද්ද වෙන්නේ? අර ආස්වාදයේ ස්වභාවයේ පින්නතුනි වෙනස් ස්වභාවයක් ගන්නවද නැද්ද? වෙනස් ස්වභාවයක් ගන්නවා. නානාත්ව වෙනවා. ඊළඟට අපි තෝරගෙන බලනවා මනුස්ස જાතියේ උනත් පින්නතුනි අපි වෙන් කළා තියනවද නැද්ද? චීන જાතිය, සිංහල જાතිය දෙම්බල ජාතිය, මැලේ ජාතිය, ඉංග්‍රීසි ජාතිය මේ බෙදාගෙන තියනවද නැද්ද? බෙදිලා තියෙනවා. එනම් පින්නතුනි තෝරගන්න ඕනි. ඒ කීන ජාතිකයෙක් කියලා උපදින්න අවශ්‍ය කරන ගතිය සකස් වුණොත් ඊට අනුවද නැද්ද පින්නතුනේ ජාතිය පහළ වෙන්නේ. <clears throat> එහෙනම් මේ ගතිය කියලා කියන්නේ වෙන මොකටවත් නෙවෙයි පින්නතුනේ අවිද්‍යා පත්‍යා සංඛාර කරලා ඒ තුලින් ගොඩනැගිච්ච විඥානයේ ස්වභාවයට අනුව ගුණයේ ස්වභාවයට අනුව තමයි මෙන්න මේ ගති රුව ගති හඬ ගති බල කියනවා පහළ වෙන්නේ. එනං ආස්වාද කියන ස්වභාවයේ පින්නතුනි තෝරගන්නවා. සතර මහා ධාතුවේ තියෙන එකක්ම නෙවෙයි සතර මහා ධාතුව ඇසුරු කරගෙන තියෙනවා. සතර මහා ධාතුවේ ඇසුරු කරගෙන ගොඩ නැගෙන ධර්මතාවයක්. මේක ওই විදිහට තෝරගන්නවා. මේක පින්නතුනේ අපි උපමාවක් විදිහට ගමුකෝ. පුංචි උපමාවක් විදිහට. ඒ උපමාව තමයි පින්නතුනේ අපි හිතමු අපි දානවා මාළු අල්ලගන්ට ගිහිල්ලා බිලි කොක්කක්. කවදාකවත් පින්නතුනේ මේකේ ඇමක් හයි කරන්නේ නැතිව කොක්ක දැම්මට ගිහිල්ලා මේ මාළුව කොක්ක ගිලිනවද? කොක්ක ගිලින්නේ නැහැ. එහෙනම් තෝරගන්න වෙනවා මාළුව මේ හැම දාලා තිබුණොත් ගිලිනවද නැද්ද? ගිලිනවා. දැන් අපි පින්නතුනි මේ සතර මහා ධාතුව තිබුණාට මේ සතර මහා ධාතුව ඇසුරු කරගෙන ආස්වාදයක ස්වභාවයක් ගොඩ නැගුණේ නැතිනම් කවම කවදාකවත් තණ්හාව උපදිනවද? තණ්හා උපදින්නේ නැහැ. දැන් තෝරගන්න වෙනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා උපජ්ජමානා උපජ්ජති. එතකොට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් පින්නතුනේ ඔන්න ඕක ඇසුරු කරගෙනමයි තණ්හාව කියන එක ගොඩ නැගෙන්නේ. එහෙනම් හරියට පින්නතුනි මේ සතර මහා ධාතු ස්වභාවය අර බිලි කොක්ක වගේ. <clears throat> ඒක ඇසුරු කරගෙන ගොඩ නැගෙන ආස්වාදයේ ස්වභාවයේ පින්නතුනි අර හැම වගේ. දැන්ක තෝරගන්නවා. මේ තිරිසන් සත්වයා එහෙම නැත්නම් මේ මාළුවා මේ හැම ගිලලා පින්නතුනි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? බඩපුරව ගන්න. සහනයක් ලබන්නට, සුවයක් ලබන්නට. හැබැයි පින්නතුනි මේ හැම ගිලපු ගමම් මූට ලැබෙන්නේ සහනයක්ද? සහනයක් නෙවෙයි, සුවයක් නෙවෙයි. හැබැයි සහනයක්, සුවයක් විදිහට අර කොක්ක වහලා ඇම ගහලාද නැද්ද තියෙන්නේ? ඇම ගහලා මුලා කරලා පෙන්නලා තියෙනවා. මෙන්න මේකට මුලා වෙලා රැවටිලා ගිහිල්ලා මේක ගිලපු ගමන් ලැබෙන්නේ නම් සුවයක් සහනයක් නෙවෙයි මහා විපතකටපත් වෙනවා. මහා දුකකටපත් වෙනවා. මහා අසහනයකටපත් වෙනවා ගොදුරු වෙනවා. දැන් අපි පින්නතුනි බලනවා කල්පනා කළා තෝරගෙන මෙච්චර කාලයක් මේ සංසාර ගමනේ අපි ආවේ පින්නතුනි මොකක් නිසාද? ඔය ආස්වාදයේ ස්වභාවයට කොටු වෙලා අහු වෙලා ආවා. අපි පින්නතුනි හිතුවා දුවදරුව දීපල ඉඩකඩම් ස්වාමියා බිරිඳ ආදී වශයෙන් ගත්තම මේ සියල්ල අපිට සැපයක් ගෙනල්ලා දෙයි. සුවයක් ගෙනල්ලා දෙයි. සහනයක් ගෙනල්ලා දෙයි කියලා පින්නතුනි කොක්කක් බව පෙන්වන්නේ නැතිව මේක බිලි ගන්න තැනක් බව පෙන්වන්නේ නැතිව ඇමක් දාලා වහලා තියෙනවා දැන් හිතන්නකෝ අපි පින්නතුනි විවාහ වුණේ දරුමල්ලෝ හැදුවේ දේපොළ ඉඩකඩම් ලං කරගත්තේ රැකී රස්සාවන් වලට ගියේ පින්නතුනි සැප ලබන්නද නැද්ද සැප බලාපොරොත්තු වෙන්නේ ඔය ඔක්කොගේ මෑමෙන් උනේ. හැබැයි පින්නතුනි දැන් ඒ රැකියාව ගැන හිතනකොට දූ දරුවෝ ගැන හිතනකොට ව්‍යාපාර ඉඩකඩම් ගැන හිතනකොට බිරිඳ ස්වාමියා ගැන හිතනකොට පින්නතුනි බැලුවොත් ලැබිලා තියෙන්නේ ගිහිල්ලා බදාගත්තේ සැපයි කියලා සුවයි කියලා සහනයයි කියලා දැන් පින්නතුනි මොකක්ද වෙලා තින්නේ ඒකෙන් ලැබිලා තියෙන්නේ මහා අසහනයක් බරක්ද නැද්ද? ලැබිලා තියෙන්නේ අසහනයක් විතරයි. ලැබිලා තියෙන්නේ බරක් විතරයි. ලැබිලා තියෙන්නේ මහා දුකක් විතරයි උරුමෙලා තියෙන්නේ. ඒ ගැන හිතනකොට කල්පනා කරනකොට මානසිකාර වෙනකොට දුවාදරුව ගැන සැහැල්ලුවක්ද දැනෙන්නේ සැහැල්ලුවක් නෙවෙයි පින්නතුනි තව තව බරක් දැනෙනවා තව තව පෙලෙනවා ඒ බැලීමෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන පින්නතුනි තව තැනක් උපාදාන කරනවර ආස්වාදයේ ස්වභාවයට කොටු වෙලා අහු වෙලා හිර වෙලා. ඔන්න ඕක තෝරගන්නවා. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕනි දූ දරුවෝ සැප වෙන්න සැප විදිහට පේන්න. දේපල ඉඩකඩම් සැපයක් විදිහට පේන්න ඒ වගේම පින්නතුනි මේ පංචකාම ආස්වාදය සැපයක් විදිහට පේන්න හේතුවකුත් තියෙන්න ඕනේද නැද්ද? හේතුවක් තියෙන්න වෙනවා. දැන් පින්නතුනි අර දාපු බිලි කොක්ක අර මාළුවට රැවටෙන්න නම් පින්නතුනි ඒකෙන් හැමදාලා වහලා තියෙන්න ඕනේද නැද්ද කොක්ක? කොක්ක ඇම දාලා වහලා තියෙන්න ඕනේ නැත්තම් ඌ රැවටෙන්නේ නැහැ. අන්න ඒ වගේම පින්නතුනි මේ ආස්වාද ජනක ස්වභාවයකින් පංචකාම ආස්වාදයෙන් අපිව කොටු කළා වහලා ඒ හැම ගිලින தත්ත්වයටපත් කළාද නැද්ද? පත් කළා තියෙනවා. දැන් ඒ හැම ගිලින්නේ පින්නතුනි මොකක් නිසාද කියලා බලන්න ඕනේ. අර මාළුවට පින්නතුනි බඩගින්නක ස්වභාවයක් ආවේ නැත්තම් දැනුනේ නැත්තම් ඌ පින්නතුනි ගිහිල්ලා ඔක ගිලිනවද? ඒ ගිලින්නෙත් නෑ. මේ මාළුවා ගත්තේ උපමාවකට. බඩගින්න ගැන පෙන්වන්න නෙවෙයි. බඩගින්න ගත්තේ පින්නතුනි අර අඩුවක් තියෙන නිසා තමයි ගිහිල්ලා අරක ගිලින්නේ. හැබැයි අඩුව තිබුණත් පින්නතුනි එයා අඩුව පුරවන්න පුළුවන් කියන සංඥාව ගෙනල්ලා දෙන හැඟීමක් පහළ වෙච්ච යමක් තිබ්බොත් ඒකද නැද්ද අසුරු කරන්නේ? ඒක තමයි අසුරු කරන්නේ. අපිත් පින්නතුනේ මොකද්ද වෙලා තියෙන්නේ? පෙලීමක් අසහනයක් තියෙනවා. මේ අසහනෙන් පින්නතුනි ගැලවෙන්න නිදහස් වෙන්න අර පංචකාම ආස්වාදය තුලින් පුළුවන් කියලා හැඟීමක් පහළ වෙච්ච නිසාද නැද්ද ඒ පස්සේ හඹාගෙන ගියේ ඒ ගිහිල්ලා පින්නතුනි හැබැයි වැටුනේ මහ විපතකද නැද්ද? අර සංසාර ගමනට ඇදගෙන වැටෙන්න අවශ්‍ය කරන රාගගිනි, ద్వේසගිනි, මෝහගිනි යලි යලි සකස් වුණාද නැද්ද? දැන් දුආදරුව සැපක් විදිහට පෙනුනට ස්වාමියා බිරිඳ දේපල රැකී රස්සාව සැපක් විදිහට පෙනුනට ගිහිල්ලා අල්ලගත්තම පින්නතුනි රාග ගිනි, ద్వේස ගිනි, මෝහ ගිනි බුරබුරා ඒව ඇසුරු කරන්න කරන්න පංචකාම ආස්වාදයේ පරිහරණය කරන්න කරන්න නගිනවද නැද්ද? එහෙනම් රාග ගිනි, ద్వේස ගිනි, මෝහ ගිනි බුරබුරා නගිනවා පින්නතුනි මේවා අල්ලලා බදාගත්තම් ඕක තෝරගන්න වෙනවා. දැන් පින්නතුනේ අපි දකින්න වෙනවා මේකේ තියෙනවා පින්නතුනේ ගති ආකර්ෂණ නියමයක් කියලා එකක්. දැන් පංචකාම ආස්වාදයේ විදිහට පින්නතුනි වහලා තියෙන්නේ රාගගිනි, ద్వේසගිනි, මෝහගිනි අවුලන්ට සමත් දෙයක්මද නැද්ද? සමත් දෙයක්මයි වහලා තියෙන්නේ. එතකොට පින්නතුනි මේ ලෝකේ අවිද්‍යාවෙන් පරිහරණය කරනකොට රාග ගින්නේ, දේශ ගින්නේ, මෝහ ගින්නේමද නැද්ද ඉන්නේ? ඒ ගින්නේම ඉන්නේ. එතකොට පින්නතුනි මේ ගින්නට ගින්න අවුලවන්ට සමත් යමක් තියෙනවා නම් පින්නතුනි ගින්නේ ඉන්න තාක්කල් මොකද්ද වෙන්නේ? ගින්න තමයි හිත කර විදිහට පේන්නේ. සහනේ විදිහට පේන්නේ. අර අසූචි වලේ ඉන්න පණුවට අසූචිය සහනයක් වගේ පෙනුණා වගේ සුවයක් විදිහට දැක්කා වගේ අපිට පින්නතුනි මොකද්ද වෙලා තියෙන්නේ මෙන්න මේක සුවයක් සහනයක් විදිහට පෙනිලා තියෙනවා දැන් තෝරගන්න වෙනවා පංචකාම ආස්වාදය සුවයක් සහනයක් විදිහට පෙනිලා තියෙනවා දැන් අපිට මේක සුවයක් සහනයක් විදිහට පින්නතුනි පෙන්නන එකම එක දේ තමයි වෙන මොකක්වත් නෙවෙයි පින්නතුනි මේ අවිද්‍යා ඝන අන්ධකාරය අවිද්‍යා ඝන අන්ධකාරය කියලා කියන්නේ පින්නතුනි පටිච්ච සමුප්පාද ධර්මය නොදන්නකම යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සෙති මොන ධර්මතා දැනගෙන හිටියත් පින්නතුනි පටිච්ච සමුප්පාද ධර්මයේ දැක්කේ නැත්තම් කවම කවදාකවත් බුදුන් වහන්සේ පෙන්නලා දීපු ධර්මයේ දැකලා මෙන්න මේ මුලා අඳුරෙන්නම් ගැලවෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ පින්නතුනි. ඕක තෝරගන්නවා. අපි ළඟ තියෙනවා නම් අවිද්‍යා සහගත ditthියක් මෙන්න මේවට කියනවා පින්නතුනි ආසව ධර්ම අවිද්‍යා ආසව කාම ආසව ditthි ආසව භව ආසව කියලා මෙන්න මේ ආසව ධර්මවල ඉන්න තාක්කල් පින්නතුනි ඒ ආසවෙන් තමයි පින්නතුනි ගින්න අවුලවන්නේ ඒ ගින්නෙන් පෙළෙනකොට පීඩිත වෙනකොට තමයි ඔය ඇත්තෝ පින්නතුනි පංචකාම ආස්වාදයෙන් ඒ ගින්න නිවන්න කියලා හිතාගෙන පින්නතුනි ඒ මත්තේ යන්නේ පසුපස හඹාගෙන යන්නේ. ඕක තෝරගන්න වෙනවා. යම් තැනක පින්නතුනි මේ කාම ආසව භව ආසව ditthi ආසව අවිද්‍යා ආසව කියන මෙන්න මේ ආසව ධර්මයන්ගෙන් මිදෙන පරියායක් පින්නතුනි මේ දිට්ටි කැඩෙන දහම් දර්ශනයක් දහම් ඇසක් පහළ වුණොත් විතරයි පින්නතුනි මෙන්න මේ දිට්ටියෙන් පෙළෙන ස්වභාවයටපත් වෙන්න. එහෙම නැත්නම් මේ දිට්ටි තුල ඉඳලා ගිනි ගන්න ස්වභාවයකටපත් වෙන තැනට අහු වෙන්නේ. මෙන්න මේ දිට්ටි තුල ඉන්නකන් පින්නතුනි ඔය ඇත්තෝ පෙළනවා. ඒ පෙළෙන තාක්කල් ඒ පෙළීමෙන් නිදහස් වෙන්න අර පංචකාම ආස්වාදේ පස්සේ හඹාගෙන යනවා. ඕක තෝරගන්න වෙනවා. යම් දවසක ඔන්න ඔය දික්ටි කැඩෙන දර්ශන මාත්‍රයක් පහල කරගන්නවා නම් පහල කරගන්න පුළුවන්නේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් විතරයි. ඔන්න ඔය දිට්ඨියේ ඉන්න තාක්කල් පින්නතුනි මොකද වෙන්නේ? ඔය දිට්ඨියේ ඉන්න තාක්කල් අන්න අර හැම අයින් කළා පින්නතුනි කොක්ක කොක්ක විදිහට දකින්න පුළුවන් ඥාන දර්ශනේ පහළ වෙන්නේ නැහැ. ඒ ඥාන දර්ශනේ පහළ නොවන තාක්කල් පින්නතුනි මොකද්ද වෙන්නේ? අර හැමට රැවටිලා ඕක ගිලගිල මේ සංසාර ගමනේම පැටලි පැටලි ජාති ගිනි ජරා ගිනි මරණ ගිනි ශෝක ගිනි පරිදේව ගිනි දුක්ඛ ගිනි දෝමනස්ස ගිනි උපායාසා ගිනි කියන ගින්නට කොටු වෙනවා අහු වෙනවා එහෙනම් මෙන්න මේ දිට්ඨිය පින්නතුනි දුරු කරගන්න දිට්ඨි කැඩෙන පළවෙනි දර්ශනයටපත් වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් ප්‍රහීනවන යම් දර්ශනයකට පත් වුණොත් විතරයි. මේ දර්ශනයට පත් නොවන තාක්කල් පින්නතුනි මොකද වෙන්නේ? අර දිට්ටි වලින් මත් වෙලා ඉන්නවා. ඒ දිට්ටි වලින් අපිව ධවනවා, තවනවා, පෙළනවා, අසහනයකටපත් කරනවා. ඒ දැවීමෙන්, පෙලීමෙන්, අසහනයෙන් නිදහස් වෙන්න මිදෙන්න පින්නතුනි ලෝකයේ කියන තැන තියෙන්නේ මොකද්ද? අර ආස්වාදයේ ස්වභාවය. හැබැයි පින්නතුනි ඒක නිවනවා වගේ සහනය දෙනවා වගේ සුවය දෙනවා වගේ පෙන්වට ගිහිල්ලා ගිලපු ගමන් පින්නතුනි යලි යලිත් මේකෙම ඇමිනෙනවා ගැලවිල්ලක් නම් නැහැ. ඕක දොරගන්ට වෙනවා. එනම් පිළීම තියෙන තාක්කල් මොකද්ද වෙන්නේ? අන්න අරකට කොටු වෙන්න අවශ්‍ය කරන හේතුව තියනවද නැද්ද? ඉතින් හේතුව තියෙන තාක්කල් පින්නතුනි කොටු වෙනවා. එනම් සෝතාපන්න විච ආර්ය ශ්‍රාවකේකට පින්නතුනි යම්තම් දර්ශන මාත්‍රයක් එනවා පෙලීමෙන් නිදහස් වෙන්න තැන කොතනද කියලා. හැබැයි ලෝකේ තියනවා පින්නතුනි මෙන්න මේ පෙලීමෙන් නිදහස් වෙන තැනක් ඒකට කියන උපේක්ෂාව. ඒ උපේක්ෂා සහගත ස්වභාවයට කියනවා පින්නතුනි මෝහය කියලා. දැන් තෝරගන්න වෙනවා. මෙන්න මේ උපේක්ෂාව මොන වගේ දෙයක්ද කියලා බලන්න ඕනි. මේ ලෝකයේ තියෙන උපේක්ෂාව. දැන් අර අවිද්‍යා ආසව, කාම ආසව, භව ආසව, ditthi ආසව වලින් පින්නතුනි බුරබුරා බුරබුරා අනුසේ නැගෙන්න අවශ්‍ය කරන පරිසරයේ ගොඩ නැගුණම මොකද්ද වෙන්නේ? අන්න ඒ ටික උඩට නැగిලා එනවා. නැගෙනකොට පංචකාම ආස්වාදයේ කියන එක පෙන්නනවා ඒ ගින්න නිවන්ට. ඒක ගිහිල්ලා පින්නතුනේ අල්ලගත්තම අපිට සුවයක් විදියට දැනෙන මට්ටමක් තියෙනවා. ඒ මට්ටම මොකද්ද කියලා බලන්න වෙනවා. දැන් අපි හිතමු පින්නතුනි බුරබුරා බුරබුරා ගින්නක් නැගෙනවා. මේ නැගෙන ගින්නට පින්නතුනි ගිහිල්ලා අපි දර කෝටු ගොඩක් දානවා. දර ගොඩක් ගිහිලා උඩින් දානවා. දාපු ගමන් මේ ගින්න බාල වෙලා යට යනවද නැද්ද? යට යනවනේ. හැබැයි පින්නතුනි තව ටික වෙලාවක් යනකොට මොකද්ද වෙන්නේ? අර දර ගොඩ පත් වෙලා ගිනි නැවත නගිනවා. ඔන ලෝකේ තියෙනවා නම් පින්නතුනි යම් උපේක්ෂහසගත ස්වභාවයක් අදුක්කම සුඛ කියලා දැනෙන ස්වභාවයක් හරි අන්න ඒක තමයි පින්නතුනේ අර දරගොඩ දැම්මට පස්සේ අර ගින්නේ බාල වෙන ස්වභාවය ඔන්න ඔතනට තමයි කොටු උනේ අපිට පින්නතුනේ රැකියාවට යනකොට රැකියාව බාරගන්න යනකොට විවාහ වෙන්න යනකොට දරුමල්ලු හදන්න යනකොට මේ පංචකාම ආස්වාදය ලබන්ට යනකොට පින්නතුනි පෙන්නලා දීලා තියෙන්නේ මොකද්ද? ඔන්න ඔය ගින්න වහලා උඩින් දාපු දර ගොඩක්. ඕක ගිහින් බදාගෙන ඉන්නවා. හැබැයි ටික ටික රත් වෙලා රත් වෙලා ගිනියම් වෙලා නැවත ගින්න බුර බුරා නගිනවා ගින්නෙම ස්වභාවයක් ගින්න බාල කරනවා. ඔන්න ඔය ස්වභාවය තමයි පින්නතුනි ලෝකේ තියෙනවන උපේක්ෂාවක් කියලා කියන්නේ. දැන් ඕක තෝරගන්නවා. ඔන්න ඔය කාමයට හිත කරවන්නා වූ පරිසරයක් ගොඩ නැගෙන තාක්කල් පින්නතුනි අර ආසව වලින් පින්නතුනි අනුසයට නැගෙන්න ක්‍රමවේදයක් නැහැ. දැන් අපි තෝරගමුකෝ. ඇහැ තිබුණට, රූප තිබුණට, කන තිබුණට, ශබ්ද තිබුණට, නාසය තිබුණට, ගන්ධ තිබුණට, දිව තිබුණාට රස තිබුණාට පින්නතුනේ අපි තෝරගන්න ඕන කවම කවදාකවත් මෙන්න මේ ටික ගස්ඨණය වුණේ නැත්තම් පින්නතුනි ඒ තුලින් චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වුණේ නැත්තම් ඔන්න ඔය ආස්වාදයේ ස්වභාවය මොකද්ද කියලා දැනගන්න දැනීම් මාත්‍රයක් පහළ වෙන්නේ නැහැ. ඕක තෝරගන්න වෙනවා. දැන් අපි කල්පනා කරලා බලනවා පින්නතුනි මෙන්න මේ ඇහැ තිබුණාට රූප තිබුණාට නිකං ආස්වාද ගොඩ නැගෙන්නේ නැහැ. කන තිබුණාට සද්ද තිබුණාට ආස්වාද ගොඩ නැගෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ ටික එකිනෙකට ගැටීම හේතුකාරක කරගෙන මොකද්ද වෙන්නේ? පහළ වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ක්‍රියාවලියක් මෙන්න මේ ක්‍රියාවලිය වහනවා පින්නතුනි මොකකින්ද මෙන්න මේක තමයි පින්නතුනි උපාදානස්කන්ධය අබ්බවට පත් කරගන්නට මෙන්න මේ පංචස්කන්ධය තමයි පින්නතුනි බිලි කොක්ක මෙන්න මේ බිලි කොක්කට අපිව අල්ලගන්න දාපු හැම තමයි ඔය පංචස්කන්ධය නිර්මාණය වෙනකොට ගොඩ නැගෙන ආස්වාදේ ස්වභාවය කියලා කියන්නේ. ඔක තෝරගන්න ඕනේ. එනම් ආස්වාදයේ ස්වභාවයේ රූපේ තියෙනවද? වේදනාවේ තියෙනවද? සංඥාවේ තියෙනවද? සංකාරයේ තියෙනවද? විඥානයේ තියෙනවද? පින්නතුනි අර ආස්වාදයේ ස්වභාවය බිලි කොක්කේද තිබුණේ ඇමේද? ඇම ඇතුලේ තිබුණේ. අන්න ඒ වගේ පින්නතුනි ආස්වාදයක ස්වභාවයක් තියෙනවා නම් ඒක රූපයේ තුලවත් වේදනාව තුලවත් සංඥාව තුලවත් සංකාරයේ තුලවත් විඥානයේ තුලවත් තියෙන එකක් නෙවෙයි පින්නතුනි ඔක තෝරගන්න වෙනවා හැබැයි ඔන්න ඕක ටික ඇසුරු කරගෙන ආස්වාදයේ ස්වභාවයක් විදිහට පින්නතුනි පහල කරන මායාවක් තියෙනවා මිලිඟුවක් තියෙනවා ඔන්න ඕක තමයි පින්නතුනි අපි ගිලින්නේ. ඕක ගිල්ලාට පස්සේ මොකද්ද වෙන්නේ? අර පංච උපාදානස්කන්ධයක් බවට මේකපත් වෙනවා. එහෙම නැත්නම් පින්නතුනි අර හැම ගිල්ලාට පස්සේ බිලි කොක්කේ පැටලෙනවා. ඕක තෝරගන්න ඕනේ. අපි දැක්කනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය තුලින් පහල කරන මෙන්න මේ හැම ගිලින්නේ පින්නතුනි මෙන්න මේ දැනෙන වේදනාව තුල එහෙම නැත්නම් මෙන්න මේ දැනෙන පංචස්කන්ධය තුල මම ඇත කියන දෘෂ්ටිය නිසාද නැද්ද මම ඇත කියන දෘෂ්ටිය නිසා ඒ විතරක් නෙවෙයි මේ පංචස්කන්ධය තුල මම ඇත එහෙම නැත්නම් මා තුල පංචස්කන්ධය ඇත පංචස්කන්ධේ මමයි මම පංචස්කන්ධයයි කියන දෘෂ්ටියකටපත් වෙලා ඉන්නවා නම් පින්නතුනි ඔන්න ඔය දිට්ඨිය ඇසුරු කරගෙන තමයි නිරන්තරයෙන්ම ඔය හැම ගිලින්නේ. ඔක තෝරගන්න වෙනවා. දැන් අපි කියනවා පින්නතුනි අවිද්‍යා ආසව කියලා කිව්වේ. දිට්ඨි ආසව කියලා කිව්වේ. කාම ආසව කියලා කිව්වේ. භව ආසව කියලා කිව්වේ පින්නතුනි අවිද්‍යාව තියෙන තාක්කල් ඔන්න ඔය මම වශයෙන් මගේ වශයෙන් දික්ටිගත වෙන දික්ටිය කැඩෙන්නේ නැහැ පින්නතුනි. ඒ දික්ටිය කැඩෙන්නේ නැති තාක්කල් කාමයට අහු වෙන එක නැති වෙන්නේත් නැහැ. කාමයට අහු වෙන තාක්කල් යලි යලිත් රූප භව කාම භව අරූප භව බවටපත් වෙන මෙන්න මේ කියන ස්වභාවය නිර්මාණය වෙන එක නවතින්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව කැඩෙන්න නම් පටිච්ච සමුප්පාද ධර්මයේ දකින්න වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් පින්නතුනි මෙන්න මේ පංචස්කන්ධයේ ගොඩ නැගෙන ක්‍රියාවලිය ආස්වාදයේ ගොඩ නැගෙන ක්‍රියාවලිය දැන දැකගෙන අවබෝධයටපත් වුනොත් දිට්ටි කැඩිලා යනවා පින්නතුනි. දිට්ටිය කැඩෙනවා. මම මගේ වශයෙන් දරාගත්ත දිට්ඨියක් තියෙනවා මේ දිට්ඨිය කැඩෙනවා. අනේ දිට්ඨිය කැඩෙනකොට පින්නතුනි කාමයට නැගෙන්න අවශ්‍ය කරන තන අහිමි වෙලා යනවා හේතුව නිරෝධ වෙනවා. අර කාමයට අවශ්‍ය කරන පරිසරේ නැති වෙලා යනකොට මොකද්ද වෙන්නේ? අන්න ඒක නැති වෙනකොට පින්නතුනි ඊළඟට මොකද්ද දුර වෙන්නේ? අර භව ගොඩ නැගෙන්නේ තිබුණු ක්‍රමවේදය අයින් වෙලා යනවා. ඕක තෝරගන්න වෙනවා. දැන් අපි බලන්න වෙනවා නිරන්තරයෙන්ම පින්නතුනි මේ කබලින්කාර ආහාරය, පස්සේ ආහාරය, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මෙන්න මේ සතර ආහාරයන්ගේ Nirodhen දහම් දකින්න න්‍යායක් සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨි සූත්‍රයේ විග්‍රහයක් කළා තියෙනවා. ඒක කොහොමද කියලා බලන්න වෙනවා. අපි පින්නතුනි මේ කබලින්කාර ආහාර කිව්වට පස්සේ ගත්තේ මොකද්ද? කැබලි කරලා ගන්න ආහාර විතරයි. හැබැයි පින්නතුනි තෝරගන්න වෙනවා දිව්‍ය තලවිල්ල ඉන්න දෙවියෝ පින්නතුනි කැබලි කරලා ගන්න ආහාර ගන්නේ නැහැ. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා ගත්තම කබලින්කාර ආහාරයේ කැබලි කඩලා ගන්න ආහාරය කියලා ගත්තම පරස්පරයක් එනවද නැද්ද? පරස්පරයක් එනවා. ඇයි පරස්පරෙ එන්නේ? අනිත් එක හැම ආහාරයක්ම කැබලි කරලා ගන්නෙත් නෑ. දිව්‍ය තලවල පින්නතුණි කැබලි කරලා ගන්න ආහාර නෑ. බ්‍රහ්ම තලවල කැබලි කරලා ගන්න ආහාර නෑ. හැබැයි අපි තෝරගන්න වෙනවා. කබලින්කාර ආහාරයයි පස්සේ ආහාරයයි මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය අතර සම්බන්ධයක් තියෙනවා. මේ බුදුදහමේ පින්නතුනේ හැම කාරණයක්ම හේතුඵල න්‍යාය තුලින් පටිච්ච සමුප්පාදය තුලින් ගොඩ නැගෙන්නේ. කබලින්කාර ආහාරය නැත්තම් පින්නතුනි පස්සේට ආහාරයක් නැති වෙනවා. පස්සේට ආහාරයක් නැත්තම් මනෝ සංකේතනාවට ආහාරයක් නැති වෙනවා. මනෝ සංකේතනාවට ආහාරයක් නැත්තම් විඥාණයට ආහාරයක් නැති වෙනවා. එහෙනම් දැන් තෝරගන්නවා. මේ කබලින්කාර ආහාරය කිව්වම පින්නතුනි අපි දකින්ට වෙනවා අපිව මේ සංසාර ගමනට කොටු කරන්නට අවශ්‍ය කරන අර විඥානයේ පෝෂණය කරන තැන දක්වා ආහාර ගත්ව පින්නතුනි ඒක රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ ටික ඇහැ කන නාසය දිව ශරීරය කියන ටිකට ගාස්ඨණය වෙනකොට පින්නතුනි ඒ තුලින් ජනිත වෙනවා නම් මෙන්න මේ ආස්වාදයක ස්වභාවයක් ඕක ඇසුරු කරගෙනමයි පින්නතුනි විඥාණයට ආහාර දෙන ක්‍රියාවලිය උදා වෙන්නේ. ඕක තෝරගන්න වෙනවා. එහෙනම් මේ කබලින්කාර කියලා ගත්තොත් පින්නතුනේ අපි තෝරගන්නවා. මේවට පින්නතුනේ නිරුති දෙන්න ගියෝ පැටලෙනවා. පැටලෙනවා කියලා කියන්නේ මේවත් එක ගැටෙන්න හදනවා. ඒ නිසා අපි බලමු පින්නතුනි ඇහෙන් ආහාර දීලා කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් ආහාර දීලා තමයි පින්නතුනි අර විඥාණය පෝෂණය කරන තැන දක්වා අරගෙන යන්නේ. එනම් අපි තෝරගන්න වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරයට පින්නතුනි ආහාරයක් වෙන්නේ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආරම්මණය. මෙන්න මේ ආරම්මණයන් ඇසුරු කරගත්තේ නැත්තම් ස්පර්ශයක් හටගන්නවද? ස්පර්ශයක් හටගන්නේ නැහැ. ඕක තෝරගන්න ඕනි. ස්පර්ශයක් හටගත්තේ නැත්තම් මනෝ සංචේතනා ගොඩ නැගෙනවද? මනෝ සංචේතනා ගොඩ නැගෙන්නේ නැහැ. මනෝ සංචේතනා ගොඩ නැගුණේ නැත්තම් විඥාණයට ආහාර සැපේනවද? ඒ සැපෙන්නේත් නෑ. ඔක තෝරගන්න එහෙනම් අපි මෙතනදී තේරුම් ගන්නවා දැන් මේ කබලින්කාර ආහාර කියලා ගත්තට පස්සේ පින්නතුනි ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන මෙන්න මේ හැම එකටම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ආරම්මණයන් ආහාරයක් වෙනවද නැද්ද ආහාරයක් වෙලා ඒ තුලින් ස්පර්ශයක් හටගෙන ඔන්න ඔය ස්පර්ශය තුලින් තමයි මනෝ සංචේතනා පහල කළා විඥානය කියන එක ගොඩ නැගෙන්නේ. ඕක තෝරගන්න වෙනවා. එනම් මේ කබලින්කාර ආහාරයේ පින්නතුනි එනකොට ඇයෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි ඒක රාග සම්පස්සජා බවට පත් කරගන්නට ද්වේෂ සම්පස්සජා බවට පත් කරගන්නට මෝහ සම්පස්සජා බවට පත් කරගන්න හේතුවක් තියෙනවා. ඊට පස්සේ තමයි සංචේතනා ගොඩ නැගෙන්නේ මොකෙන්ද? රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත. ඊට පස්සේ තමයි රාග විඥාන, ද්වේෂ විඥාන, මෝහ විඥාන පහළ වෙන්නේ. මොකක් නිසාද? පින්නතුනේ අපි තෝරගන්නවා. ඔන්න ඔය ඇහැට රූපයක් ගැටිලා ගොඩ නැගෙන්නා වූ පංචස්කන්ධ මායාව වහලා තියෙන හැම විදිහට පහළ වෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ආස්වාදයේ ස්වභාවයේ පින්නතුනේ අපි ගන්නවා මොකද්ද මෙන්න මේ වේදනාව තිබුණේ කොහේ කියලාද ගන්නෙ මේක තියෙන්නේ අපි ගන්නවා මෙන්න මේ ලෝකයේ තුල කියලා එහෙම නැත්නම් මේ සතර මහා ධාතුව තුල තමයි මේ ආස්වාදයේ ස්වභාවය තියෙන්නේ දැන් තෝරගන්න වෙනවා මේක සතර සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා පින්නතුනි රූපන් ලෝකේ සද්දන් ලෝකේ ගන්ධන් ලෝකේ රසන් ලෝකේ පොට්ටබ්බන් ලෝකේ මේ විදිහට පැහැදිලි කරනවා රූපන් ලෝකේ පිය රූපම් සාත රූපන් තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමානා නිවිස්සති සබ්දන් ලෝකේ කියලා පෙන්නනවා එතකොට පින්නතුනි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති චක්කු විඥානං ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති ඊට පස්සේ පෙන්නනවා චක්කු සම්පස්සජා චක්කු සම්පස්සජා වේදනා චක්කු විතක්ක චක්කු විචාර මෙන්න මේ විදිහට පෙන්නලා පෙන්නනවා ජන් ලෝකේ පිය රූපන් සාත රූපන් තණ්හා උපජ්ජමාන උපජ්ජති කියලා දැන් අපි තෝරගන්න වෙනවා පින්නතුනි මෙන්න මේ තණ්හාවට කොටු වෙන එකම තැන තමයි මෙන්න මේ රූපේ හරි ඊට පස්සේ ඇහි හරි චක්කු විඥානේ හරි චක්කු සම්පස්සේ හරි. චක්කු සම්පස්සජා වේදනාවේ හරි. චක්කු විතක්කේ හරි. චක්කු ਵਿਚාරේ හරි. ඔය කොහේ ගත්තා පංචස්කන්ධය තුල ආස්වාද තියනවා කියලා පින්නතුනි ගත්තොත් සැපයක් සුවයක් තියනවා කියලා ගත්තොත් අන්න ඒක පින්නතුනි තණ්හාව උපදින්ට හේතුවක් වෙනවා. ඔන්න ඕක ඇසුරු කරගෙනයි තණ්හාව උපදිනවා නම් උපදින්නේ. දැන් මේ අවිද්‍යාවෙන් පිරිච්ච ලෝකයා හිතාගෙන ඉන්නවා මොකද්ද? තණ්හාව තියෙන්නේ මේ ප්‍රියමధుර ස්වභාවයේ තියෙන්නේ එහෙම නැත්නම් ආස්වාද ස්වභාවයේ තියෙන්නේ පංචස්කන්ධයේ තුල කියලා හිතාන් ඉන්නවද නැද්ද? හිතාන් ඉන්නවා තෝරගෙන ඉන්නවා. හැබැයි පින්නතුනේ අපි හිතන්ට ඕනි මේ මාළුවාට ආස්වාද ජනක ස්වභාවයේ තිබුණේ ඇමේ මිසා බිලි කොක් එහෙම නෙවෙයි. ඔක තෝරගන්නවා. මේක ටිකක් ගැඹුරු න්‍යායක්. එනම් බිලි කොක්කේ ආස්වාදයේ තිබුණා නම් බිලි කොක්ක ගිලින්න ඕනිද නැද්ද? රැවටිලා ගිලින්න ඕන. එනම් මේ ආස්වාදයේ ගොඩ නැගෙන්න සුදුසු පරිසරයේ තිබුණු අර ඇම තුල ඔක තෝරගන්නවා. එහෙනම් පංචස්කන්ධය කියන්නේ වෙනම එකක් පින්නතුනේ. හැබැයි පංචස්කන්ධය ඇසුරු කරගෙන මේ පංචස්කන්ධයේ උපාදානස්කන්ධයක් බවට පත් කරන්නට ආස්වාදයක ස්වභාවයක් ජනිත කරලා දෙනවා. මෙන්න මේක කොතනද තිබුණේ? කොතනද ඉපදුනේ? කොහොමද ඉපදුනේ කියලා පින්නතුනි දකින්ට නම් පටිච්ච සමුප්පාදේ දකින්ට වෙනවා. නැත්තම් මොකද්ද වෙන්නේ? ඕක අභ්‍යන්තරේ තියනවා කියලා හරි. බාහිර තියනවා කියලා හරි. එහෙම නැත්නම් පංචස්කන්ධය තුල දිනනවා කියලා හරි රැවටෙන්න පටන් ගන්නවා. මුලා වෙන්න පටන් ගන්නවා. එහෙම රැවටිලා මුලා වෙලා මොකද්ද කරන්නේ? මේකට තණ්හා වෙනවා. මුලා වුණොත් තණ්හා වෙනවා. හැබැයි තව එක ක්‍රමවේදයක් තියෙනවා. බඹුණෝ අනුගමනය කරපු ක්‍රමයක්. ලෝතුරා බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් හරි ආර්ය ශාසනයෙන් තොරව අනාර්ය ශාසනය අන්‍ය ශාසනයේ පින්නතුනේ අනුගමනය කරපු ක්‍රමයක් තියෙනවා මෙන්න මේ පංචස්කන්ධය තුල ආස්වාද තියෙනවා එහෙම නැත්නම් මේ ගොඩ නැගිච්ච ස්වභාවය අර මම පැහැදිලි කළේ රූපේ හරි ශබ්දේ හරි ගන්ධේ හරි ඇහි කනේ නාසයේ හරි චක්කු විඥාන සෝත විඥානේ හරි මේ ස්පර්ශේ හරි කොහේ හරි ආස්වාද තියනවා කියලා පින්නතුන්නේ රැවටිලා මුලාවටපත් වෙලා තමයි ඉන්නේ ලෝක සත්වයෝ. ඒ නිසා කල්පනා කරනවා මෙන්න මේකට තමයි අපි බැඳිලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ බැඳීම දුරු කරගන්න ඕන. අහක් කරන්න ඕන. අයින් කරන්න ඕනි කියලා තීරණයකට එනවා. එනම් පින්නතුනි තෝරගන්න වෙනවා. ඊට පස්සේ ඈතෝ ක්‍රමවේදයක් අනුගමනය කරනවා මොකද්ද? මේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් දැනුනොත් ඒක තියෙන්නේ කොතනද හටගත්තේ කොහොමද කියලා දන්නේ නැති නිසා ඒ අය හිතන්නේ මොකද්ද? මේ බිලි කොක්කයි හැමයි දෙක වෙන් කළා ගන්නට දක්ෂ නැති නිසා පින්නතුනි මේ හැමම තමයි බිලි කොක්ක කියලා බිලි කොක්කයි හැමයි කියලා දෙකක් දකින්න වෙන්නේ නැහැ. මේ දෙකම එකක් විදිහට දැක ගන්නවා. දැකගෙන පින්නතුනි ඊට පස්සේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා පංචස්කන්ධය නැති කරන්නට. එයි දැන් පංචස්කන්ධය ආස්වාද තියනවා කියලා ගත්තා. ඊට පස්සේ මොකද්ද උනේ? පංචස්කන්ධය නැති කරන්නට ක්‍රමවේදයක් හොයනවා. පංචස්කන්ධය පින්නතුනි දුරු කරන්නට නම් ඒකාන්ත වශයෙන්ම මොකද්ද වෙන්න වෙන්නේ? සංඥා ගොඩ නැගෙන එක නැති කරන්නට වෙනවා. එතකොට අපි කල්පනා කරන්නට වෙනවා මෙන්න මේ සංඥා පහළ වෙනවා නම් ඒකාන්ත වශයෙන් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කියන එක ආස්වාදයේ ස්වභාවය කියන එක ගොඩ නැගෙනවා පින්නතුනි. ඒක දුරු කරන්න බෑ. ඒක පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන ක්‍රියාවලියක්. ඒක දන්නේ නැති නිසා මොකද්ද කරන්නේ? ඔන්න ඕක දුරු කරන්න නැති කරන්න කියලා හිතාගෙන එහෙනම් අර ගොඩ නැගෙන දැනීම් මාත්‍රය එහෙම නැත්නම් අර ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඕක නැති කරන්න උත්සාහයක් ගන්නවා අන්න ඕක නැති කරන්න නම් පින්නතුනි ඒකාන්ත වශයෙන්ම මොකද්ද කරන්න වෙන්නේ ඇහැට රූපයක් ගැටිලා ඒ තුලින් ගොඩ නැගෙන රූපාරම්මණය පින්නතුනේ ඇතුළට ඇවිල්ලා අර විඥාන හටගන්න ක්‍රියාවලිය දුරු කරන්නට වෙනවා. එනම් ආරම්මන එන ක්‍රියාවලිය දුරු කරන්න පින්නතුනි කියලා ක්‍රමවේදයක් හොයාගෙන අන්‍ය ශාසනය මොකද්ද කළේ? රූප නිමිත්තක් අරගෙන එහෙම නැත්නම් ගොඩක් කාලවලට රූප නිමිත්තක් තමයි ගන්නෙ. රූප නිමිත්තක් අරගෙන වෙන කිසිම නිමිත්තක් ගන්නෙ නැතිව ඒ කිසිම නිමිත්තකට එන්න ඉඩ නොදී කිසිම ආරම්මණයකට එන්න ඉඩ නොදී ඒ නිමිත්ත තුලම දිගින් දිගට දිගින් දිගට පිහිටන්න පටන් ගන්නවා. ඒකේ පිහිටලා ඉන්න ඉන්න මොකද්ද වෙන්නේ? අර වෙන කිසිම ආරම්මණයකට එන්නේ නැතුව පින්නතුනි. අන්න අර රූප නිමිත්ත තුල පිහිටන්න පිහිටන්න දිගින් දිගට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර රූප ලෝකයට අවශ්‍ය කරන පරිසරය ගොඩ නැගෙනවා. එහෙනම් රූපගත නිමිති පහළ වෙන්න පටන් ගන්නවා. කාම ලෝකයට හිත කර ආරම්මන වලට එන්න දෙන්නේ නැතුව එක තැනක පිහිටලා. ඒ පිහිටීම හේතුකාරක කරගෙන දිගින් දිගට පිහිටනකොට කාම ලෝකයේ පින්නතුනි සිත් පහළ වෙන්න ක්‍රමවේදයක් තිබුණා නම් ඒකට හේතු නැතිව යනවා. ඒකට ආහාර නැතිව යනවා. ආහාර නැතුව ගිහිල්ලා පින්නතුනි රූප ලෝකයට අදාළ නිමිති පහළ වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ක්‍රමයේදට රූපී ධාන වඩන ක්‍රමයක් අන්‍ය ශාසනයේ තියෙනවා. ඒ වගේම පින්නතුනි තව ක්‍රමවේදයක් තියෙනවා මොකද්ද? අසඤ්ඤ කරලා අසඤ්ඤ තැනකට අරූපී නිමිති ගන්නවා. මොකද්ද අරූපී නිමිති? තෝරගන්නවා මොකද්ද මෙන්න මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය වෙන්නේ ආරම්මන එන නිසා. ඒ නිසා ඒ කිසිම ආරම්මණයකට හිත තියන්නේ නැතිව ආරම්මන වලින් නිදහස් වෙච්ච තැනකට කියලා මොකද්ද කරන්නේ? අර පින්නතුණි තියෙන ආරම්මන එන්න දෙන්න නැති මොකද්ද කරන්නේ? මේක වලක්වලා සංඥා එන්න දෙන්නේ නැති தത്വයටපත් කරන්න පටන් ගන්නවා අසඤ්ඤයකට හිත තියලා. එතකොට අරූපී ලෝකයට අදාළව නිමිති පහළ වෙලා අරූපී ධාන වැඩෙන ක්‍රමවේදයක් තියෙනවා. ඕක අන්‍ය ශාසනයේ ක්‍රමයක්. හැබැයි බුද්ධ ශාසනයේ ක්‍රමය ඊට වැඩිය වෙනස් පින්නතුනි ඔක තෝරගන්න වෙනවා. <clears throat> ඒක අපි මෙහෙම තෝරගමු. මෙහෙම තේරුම් ගමු. දැන් අපි හිතන් හිටියානම් රූපය තුල වේදනාව තුල සංඥාව තුල සංකාරය තුල විඥාණය තුල කොහේ කොතනක හරි ආස්වාදයක ස්වභාවයක් තිබුණා කියලා. ඔන්න ඔය නිගමනයේ මත තමයි පින්නතුනි අපි අර ආනිජ්ජාපි සංකාර ගොඩ නැගුවනම් ගොඩ නැගුවේ පුඤ්ඤාපි සංකාර ගොඩ නැගුවනම් ගොඩ නැගුවේ අපුඤ්ඤාපි සංකාර ගොඩ නැගුවනම් ගොඩ නැගුවේ තෝරගන්නවා දැන් රාග දේශ මෝහ කියන තුන තමයි ඔය පුඤ්ඤාභු අපුඤ්ඤාභි ආනිජ්ජාභි කියන්නේ. මෝහය තුල තමයි පින්නතුනේ ආනිජ්ජාභි සංකාර කියන එකත් ගොඩ නැගෙන්නේ. ඔබ තෝරගන්නවා. එහෙනම් අපි <clears throat> මෙච්චර කාලයක් පින්නතුනි මේ සංසාර ගමනේ අවිද්‍යා පත්‍යා පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා ආනිජ්ජාභි සංඛාරා කියන මෙන්න මේ සංඛාර ධර්මවලට කොටු උනේ මොකක් නිසාද? කොටු උනේ පින්නතුනි අන්න අර බිලි කොක්කේ දරුණුකම පෙන්නන හැම පින්නතුනි ගලවලා බලන්න බැරි විච්ච නිසා එනම් අර ආස්වාදයේ ස්වභාවයෙන් පින්නතුනි වහලා තියෙන නිසා පංචස්කන්ධයේ යථාර්ථය දැකගන්නට බැරි වුණා අර ආස්වාදයේ ස්වභාවයෙන් වහලා තියෙන නිසා මේ පංචස්කන්ධය ගිල්ලා පින්නතුනි පංච උපාදානස්කන්ධයක් බවට පත් වුණා. අපි දැන් තෝරගමු මෙන්න මේ විදිහට පින්නතුනි. ඔය බිලි කොක්ක කොක්ක බවත් ආස්වාදේ ආස්වාදේ බවත් එහෙම නැත්නම් හැම හැම බවත් වෙන් කළා හඳුනගමු. පංචස්කන්ධේ වෙනම එකක් ආස්වාදේ තව එකක් කියලා දැනගන්න වෙනවා. එනම් පංචස්කන්ධය බිලි කොක්ක විදිහට ආස්වාදයේ කොක්කේ අමුණන හැම විදිහටත් අපි තෝරගත යුතුයි. මෙන්න මේ දෙක තෝරගත්තොත් පැහැදිලිව වෙන් කරලා අන්න එතනදී පින්නතුනි මොකද්ද වෙන්නේ? අර බිලි කොක්ක වහලා තියෙන හැම ගිලින්නේ නැහැ. ගිල්ලොත් පැටලෙන බව, ඒකේ දරුණු බව, වැටෙන්න පටන් ගන්නවා. ඒක තේරෙන්න පටන් ගන්නවා. ඔක තෝරගමු. දැන් අපි හිතමුකෝ පින්නතුනි. කවම කවදාකවත් අපිට විඥානයේක ස්වභාවයක් පහළ වුණේ නැත්තම් දැනීම් හැඳිනීම් තෝරා ගැනීම මේකක්වත් කරන්න පුළුවන්ද? කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපි දිට්ඨ සුත මුත විඤ්ඤාත විදිහට වෙන් කරලා තියෙනවා නම් පින්නතුනි වෙන් කරලා තියෙන්නේ ඔන්න ඔය චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන දිව්‍යා විඥාන කාය විඥාන මනෝ විඥාන පහල කරන ක්‍රියාවලිය දැන් අපි මෙච්චර කාලයක් දිට්ටිගත වෙලා මම මම කියලා පින්නතුනි පනවලා තිබුණා නම් ඒ පැනවීම පනවලා තියෙන්නේ මේ සතර මහා භූත ඇසුරු කරගෙන ගොඩනැගිච්ච මේ පංචස්කන්ධය හරහා දැනගන්න දැනීම් මාත්‍රයටද නැද්ද මේ දැනීම් මාත්‍රයට එතකොට අපි තෝරගන්න වෙනවා මේ පංචස්කන්ධ ක්‍රියාවලිය පින්නතුනි අපි අරගෙන තියෙනවා එක්කෝ මේක මම විසින් හදනවා එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය ඉබේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේක අන් අයෙක් විසින් හදනවා. හැබැයි අපි තෝරගන්න වෙනවා මේක පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන ධර්මයක් බව. නයිදං අත්ත ගතම් බිම්බං නයිදම් පර කතං අගම්. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්‍යති කියපෝ. ධර්ම කාරණයට අදාළ කරලා මේක බලන්ට වෙනවා. අපි පින්නතුනි දැනෙනවනම් යම් වේදනාවක ස්වභාවයක් සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛම සුඛ හෝ මෙන්න මේ වේදනාව ගොඩනැගෙන ක්‍රියාවලිය අපි ගත්තේ මොකක් විදිහටද මේක ගත්තේ පින්නතුනි මට දැනෙනවා කියලාද නැද්ද මට දැනෙනවා කියලා එහෙම නැත්නම් මම හදනවා කියලා එහෙම නැත්නම් ඉබේ සිද්ධ වෙනවා කියලා ඔය මොකක් හෝ ක්‍රමයකින් ගත්තා. අපි ගොඩක් වෙලාවට ගත්තේ එක්කෝ වේදනාව මම හදාගන්නවා. එහෙම නැත්නම් වේදනාව මට දැනෙනවා. ඔය ස්වභාවයකින් අරගෙන තිබුණා. හැබැයි මෙන්න මේ වේදනාව අපි තෝරගන්න වෙනවා. මම හදනවවත් ඉබේ සිද්ධ වෙනවවත් අන්න එක් හදනවවත් නොවේයි කියලා තෝරගත්තා නම් මේක පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන ධර්මයක්වව තෝරගත්තා නම් මෙන්න මේ දහම් න්‍යාය මතුවෙන දර්ශනයක් පහළ වෙනවා. ඕක තෝරගමු. දැන් පින්නතුනි මේකට තමයි අර උපමාවක් විදිහට ගන්නෙ නිතරම අප්පුඩි හඬ. දැන් දකුණු අතයි වම් අතයි එකතු කරලා අප්පුඩියක් ගැහුවම ඒ අප්පුඩි හඬ එළියට එනවද නැද්ද? හඬ එළියට එනවා. හැබැයි පින්නතුනි මේ හඬ කියන කාරණාව දකුණු අතට අයිති නැහැ. වම් අතට අයිති නැහැ. හැබැයි මේ දෙක ගැටිලා මොකද්ද උනේ? මේක එළියට ආවා. දකුණු අතේ ඇතුලේ ඉඳලා ආවේත් නැහැ. වම් අත ඇතුලේ තිබිලා ආවේත් නැහැ. මේ දෙක ගැටීම හේතුකාරක කරගෙන මේක හටගත්තා. ඒ ගැටීම නැති වෙනකොට මොකද්ද උනේ? ඒක නිරෝධ වෙලා ගියා. ඉතිරි නැතුවම නිරෝධ වුණාද නැද්ද? ඉතිරි නැතුවම නිරෝධ වුණා. එනම් මේක කවුරුත් හැදුවා නෙවෙයි. ඉබේ සිද්ධ වුණාත් නෙවෙයි ඕක තෝරගන්නවා. අර හේතු ගැටීමෙන්ම මේ හඬ උදා වුණා. හේතු නැතිවීමම මේ හඬ නිරෝධ වෙලා ගියා. ඕක තෝරගත යුතුයි. එහෙනම් මේ පංචස්කන්ධ ක්‍රියාවලිය පින්නතුනි ඇහැ හදනවද? හැබැයි ඇහැට රූපයක් ගැටුනම ඒ තුලින් මොකද වෙන්නේ? මේ පංචස්කන්ධ ක්‍රියාවලියක් ගොඩ නැගෙනවා පින්නතුනි. අන්නේ ගොඩ නැගෙන ක්‍රියාවලිය තමයි අපි අරගෙන තියෙනවා නම් ඒක මම හැදුවා හරි ඉබේ සිද්ධ වුණා හරි වෙන කෙනෙක් හැදුවා හරි කියලා <coughs> හරිද වැරදිද? වැරදි පින්නතුන්නේ. එහෙනම් ඇහැට රූප ගැටෙන්නේ, කනට ශබ්ද ගැටෙන්නේ, නාසයට ගන්ධ ගැටෙන්නේ, දිවට රස ගැටෙන්නේ, කයට පහස ගැටෙන්නේ, මනට ධම්ම ගැටෙන්නේ පින්නතුන්නේ. අවිද්‍යා පත්‍යා සංඛාර කරලා ගොඩ නැගිච්ච කර්ම භවයක් තියෙන විපාක පිනිස ඒකට කියනවා කම්මා විපාකා වත්තන්ති කියලා. අන්නේ කර්ම භවයට අනුකූලව මොකද්ද වෙන්නේ? විපාක වශයෙන් පටිච්ච සමුප්පන්නව ඇහැට රූප ගැළපිලා කනට ශබ්ද ගැළපිලා නාසයට ගන්ධ ගැළපිලා දිවට රස ගැළපිලා මොකද්ද වෙන්නේ? ඒ තුලින් විපාක වශයෙන් පහළ වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පංචස්කන්ධයක් ඕක තෝරගන්න වෙනවා. ඔන්න ඔයක ගොඩ නැගෙනකොට පින්නතුනි අපි දකින්න වෙනවා. මෙන්න මේ ගොඩ නැගිච්ච පංචස්කන්ධයේ පින්නතුනි අර හේතු ගැටීමත් සමගම හටගෙන මොකද්ද වෙන්නේ? ඒක ඉතිරි නැතුවම නිරෝධ වෙලා යන ධර්මතාවයක්. ඕක තෝරගන්න ඕන. ඔන්න ඕක දැක්කේ නැති වුණොත් දැන් මොකද වෙන්නේ? ඔන්න ඕකෙන් පින්නතුනි විඥාණයට ආහාර සපයන්ට මොකද්ද උදා වෙන්නේ? උදා වෙනවා පින්නතුනි ආස්වාදය කියලා මර උගුලක් ඒක තමයි මාර ධර්මය. ඕක තෝරගන්න වෙනවා. ඔන්න ඕකට කොටු වුණොත් මොකද වෙන්නේ? අර කබලින්කාර ආහාරය ට කොටු වෙනවා පින්නතුනේ අහු වෙනවා. අර ආහාරය කිව්වේ මොකද්ද? අර හැම පින්නතුනේ. එහෙනම් ඔය කබලින්කාර ආහාරයෙන් වහලා තියෙනවා මොකද්ද? අර කොක්ක වහලා පින්නතුනේ හැම ගහලා. දැන් තෝලගන්ට වෙනවා. එහෙනම් ඔන්න ඕක බදාගත ගමම දැනෙන ස්පර්ශය මොකද්ද? දැන් දැනෙන්නේ පින්නතුනේ කබලින්කාර ආහාරය බදාගත්තොත් මේකේ අර්ථාර්ථය දැක්කේ නැත්තම් පස්සේට ආහාර ලැබෙනවා. ඒක රාග සංපස්සජා වෙනවා. ද්වේෂ සංපස්සජා, මෝහ සංපස්සජා. දැන් රාග සංපස්සජාවක් විදිහට ආවට පස්සේ ඔන කොටු වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් මෙන්න මේ පස්සේට ආහාර ලැබුණම මනෝ සංචේතනා ගොඩ නැගෙනවා. අන්න අර රාගය හරහා දැන් මොකද වෙන්නේ? ඊට අදාළ කරන චේතනා පහළ වෙන්න පටන් ගන්නවා. දැන් චේතනනවා මොකට අනුකූලවද? දැන් අර රාගයට, ද්වේෂයට, මෝහයට කොටු වෙලා එතනින් එහාට දිගින් දිගටම චිත්ත චෛතසික ක්‍රියාවලිය නිර්මාණය වෙන්න වෙන්න ඒ තුලින් මොකද වෙන්නේ විඥාණයට ආහාර සපේනවා රාග විඥාන, ද්වේෂ විඥාන, මෝහ විඥාන ගොඩනගන්නට ඔන්න තෝරගත්තා. දැන් එහෙනම් පින්නතුනේ අපි දකිනවා නම් මෙන්න මේ රාග, ద్వේස, මෝහ වලට ඇදගෙන වටන්ට මෙන්න මෙතනට කොටු කරන්නට පහල කරන හැම මොකක්ද එහෙමනම් ආස්වාදයේ ස්වභාවය. එනම් මේ ආස්වාදයේ ස්වභාවය පින්නතුනි ඇහැ කන නාසය දිව ශරීරය කොහෙවත් තිබුණත් නෙවෙයි රූප සද්ද ගන්ධ රස ස්පර්ශ තුල තිබුණාත් නෙවෙයි මෙන්න මේක එකිනෙකට ගැටිලා පින්නතුණි ගොඩ නැගුණා මොකද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ක්‍රියාවලියක් මෙන්න මේක වැහුවා මොකෙන්ද අර මේ කොක්ක පින්නතුණි වැහුවා හැම දාලා ආස්වාද කියන ස්වභාවයෙන් ඔන්න තෝරගත්තා එනවා ආස්වාද කියන ස්වභාවයේ පින්නතුණි අපිට පේනවා රූපේ ඇත වේදනාවේ ඇත සංඥාවේ ඇත සංකාරේ ඇත විඥානේ ඇත කියලා. හැබැයි තෝරගන්න වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ තව එකක්. මේක වහලා අමුණලා තියෙන ආස්වාදේ කියන්නේ තව එකක්. ඔය ආස්වාදයක ස්වභාවයක් තියෙනවා ඕක තමයි පින්නතුනි මර උගුල. ඕක තමයි තොණ්ඩුව. එහෙම ගන්නත් පුළුවන්. ඕක තමයි හැම. දැන් අපි කල්පනා කරලා ගත්තොත් පින්නතුනි අර පටිච්ච සමුප්පන්නව පංචස්කන්ධ ක්‍රියාවලිය ගොඩ නැගුණට පංචස්කන්ධ ක්‍රියාවලියට පින්නතුනි හැම කියන එක අයිති නෑ. පංචස්කන්ධ ක්‍රියාවලියේ බිලී කොක්ක මේකේ නතු කරන්න ගහපු හැම බව තෝරගන්නවා පින්නතුනේ අන්න අර ආස්වාදයේ ස්වභාවය. එහෙනම් අපි මොකද්ද කළේ මෙච්චර කාලයක් ගිල්ලේ මොකද්ද? ඔන්න ඔය පංචස්කන්ධ ක්‍රියාවලියට දිටිගත වෙලා හිටියා මොකද්ද? ඒක තුල ආස්වාද ඇත කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ අපි දිටිගත වෙලා හිටියේ මේ හැම ගිලලා. මොකක් විදිහටද ආස්වාද මා තුල ඇත. එහෙනම් ආස්වාද තුල මා ඇත. මම ආස්වාදයි හරි ආස්වාද මට දැනෙනවා ආදී වශයෙන් හරි. දිටිගත වෙලා හිටියේ මොකක් නිසාද? අරක පටිච්ච සමුප්පන්නව එතන එතනම ගොඩ නැගෙන මුලාවක් මායාවක් බව අඳුනගත්තේ නැති නිසා තෝරගන්නවා. එනම් පින්නතුනි ඇහැ කියන ධර්මය එතනම ඉපදිලා නිරෝධ වෙන ධර්මයක් කන කියන ධර්මය එතනම ඉපදිලා නිරෝධ වෙන ධර්මයක් දැන් අපි පින්නතුනි ඇහැ කන නාසය කියලා කිව්වම තෝරගන්න වෙනවා මෙතනදී මේ ඇහැ කන කියන එක බුදුන් වහන්සේ පෙන්නනවා මොකද්ද අනිදස්සනයි අප්පටිගයි ඇයි මේ ඇහැ කියලා කිව්වේ පින්නතුනි මෙන්න මේ පෙනීමේ ක්‍රියාවලියක් දෙනවා මේ ක්‍රියාවලියට කන කියලා කිව්වේ ඇහිීමේ ක්‍රියාවලියක් දෙනවා නම් මෙන්න මේ ක්‍රියාවලියට. නාසය කිව්වේ දැනීමේ ක්‍රියාවලියක් දෙනවා නම් ওই ක්‍රියාවලියට. ඔන්න එතන පින්නතුනි ඇහැ ඉපදිලා නිරෝධ වෙනවා කියලා කියන්නේ ඇයි? අපි හිතුවොත් පින්නතුනි ඇහැ කන නාසය දිව ශරීරය කියන එක ගොඩ නැගෙන්නේ ඒ මොහොතේ හේතු ප්‍රත්‍යයෙන් එහෙනම් චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දිව්‍යා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ටික එකවර පහළ වෙනවද පස් වතාවකදී පහළ වෙනවද? මේවා පින්නතුනේ එකවර පහළ වෙන්නේ නැහැ. චක්කු විඥානයේ දිනනකොට අනිත් විඥාන නිරෝධයි. එකවර පහළ වෙන එක විඥානයක් විතරයි. ඔන්න ඕක තෝරගන්නවා. එහෙනම් පින්නතුනේ ඇහැ කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත්ත දිගින් දිගට ජීවත් වෙන සත්වයේ පුජ්‍යලයක් ඉන්නවද? එහෙම සත්වයේ පුජ්‍යලයක් නැහැ. ඕක තෝරගන්න වෙනවා. එහෙනම් අපි දකින්න ඕන මෙන්න මේ පින්නතුනි එතන එතනම හේතු ප්‍රත්‍යයෙන් ඉපදෙන ධර්මතාවයක් තියෙනවා. එනම් පංචස්කන්ධය කියන්නේ පින්නතුනි දියේ අඳින ඉරක් වගේ එකක්. දිය ඉරක් ඇඳගෙන කෙරවලට ගිහින් බලනකොට ඉර තියෙනවද? ඉර නැහැ පින්නතුනේ. එහෙනම් ඇහැට රූපයක් ගැටිලා රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය ගොඩ නැගෙනකොට අර රූපස්කන්ධය, වේදනා සංඥා සංකාර කියන ටික අතීතයට ඉතිරි නැතිවම නිරෝධ වෙලා ඉවරද නැද්ද? නිරෝධ වෙලා ඉවරයි පින්නතුනේ. එනම් රූපස්කන්ධය ප්‍රත්‍ය කරගෙන වේදනාස්කන්ධය වේදනාස්කන්ධය ප්‍රත්‍ය කරගෙන සංඥාස්කන්ධය සංඥාස්කන්ධය ප්‍රත්‍ය කරගෙන සංකාරස්කන්ධයක් ඒක ප්‍රත්‍ය කරගෙන විඥානස්කන්ධයත් ගොඩ නැගුණා මිසක් ඔන්න ඕක පින්නතුනි ඉතිරි නැතුවම නිරෝධ වෙනකොට ඊළඟට මොකද්ද වෙන්නේ අපි තෝරගන්න වෙනවා අපිට ගෙනල්ලා දෙන වේදනාවක් තියෙනවා පින්නතුනි මෙන්න මේකේ ස්පර්ශය අසුරු කරගෙන දැන් මෙන්න මේක ගොඩ නැගෙන ක්‍රමවේදය මොකක්ද කියලා විග්‍රහ කරගන්නවා නම් මේක ගැඹුරට යනවා නම් මේක පින්නතුනි තෝරගන්න නම් මෙන්න මේ චිත්ත වීදියා ගොඩ නැගෙන ක්‍රමවේදය ගැන යම් දලා අදහසක් වැටහුනොත් මේක ගැන අවබෝධයක් ලබන්න පුළුවන් කමක් තියෙනවා දැන් අපි තෝරගන්න වෙනවා. මෙන්න මේ ගොඩ නැගෙන ක්‍රියාවලිය අපි තෝරගත්තා එහෙමනම් පටිච්ච සමුප්පන්නව තමයි ගොඩ නැගෙන්නේ කියලා. දැන් මේ පටිච්ච සමුප්පන්නව ගොඩ නැගෙන තැනට අර විඥාන මායාව ඇසුරෙන් පින්නතුනි අර ගෙනල්ලා දෙන සුඛේක සෝමනස්සේක ආස්වාද වේදනාව පහළ වෙන්නේ කොයි විදිහටද කියලා තෝරගන්න වෙනවා දැන් අපි අවිද්‍යා සහගත දෘෂ්ටියෙන් පින්නතුනි ලෝකේ පරිහරණය කරනකොට මෙන්න මේ වේදනාව දැනෙන්නේ මට කියනමයි හැඟීමට එන්නේ. හැබැයි දහම් දකින්න න්‍යායට ආවම දකිනවා මොකද්ද? මෙන්න මේ ගොඩ නැගෙන වේදනාව මොකද්ද? මේක හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නැගුණා. මෙන්න මේක මම වශයෙන් මගේ වශයෙන් ගන්න දෘෂ්ටියේ ඉන්න තාක්කල් මොකද්ද වෙන්නේ? අර කබලින්කාර ආහාරේ ගිලිනවා. එහෙම නැත්නම් හැම ගිලිනවා. මේක ගිලපු ගමන් මොකද වෙන්නේ? මේක ගිල්ලම මහා සංසාර ගමනේ පැටලෙනවා. එහෙම නැත්නම් අර මර උගුලේ කොටු වෙනවා. ඔක තෝරගන්නවා. එහෙනම් මේක ගිලලා අපි බලාපොරොත්තුනේ සැපයක් සුවයක් සහනයක් උනාට පින්නතුනි මේ හැම ගිල්ලොත් සැපයක් සුවයක් සහනයක්ද ලැබෙන්නේ මහා අසහනයක් පෙලීමා දුංගි දුගින්දරා දුරුම වෙන්නේ. දුගින්දරා කුරුම වෙන්නේ. හෙලන් දකින්න වෙනවා දරුවා විදියට දේපල විදියට ස්වාමියා බිරිඳ වතු පිටි ඉඩකඩම් විදියට මේ වෙස්වලාගෙන ඇවිල්ලා තියන්නේ පින්නතුණි බිලී කොක්කමද නැද්ද? බිලී කොක්කට හැම ගහලා ගෙනල්ලා දීලා තියෙන්නේ. මේක ගිලලා පින්නතුනි දැන් ලැබුවේ සැපයක්ද මහා වේදනාවක්ද? වේදනාවක් අසහනයකටපත් වුණා. ඔන්න තෝරගත්තා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකයෙන් මෙන්න මෙවැනි දේ අපිට ලැබෙයි. සහනයක් ලැබෙයි, සුවයක් ලැබෙයි කියලා. ඕක ලැබෙයිද පින්නතුනි? හැබැයි ලැබෙනවා වගේ පෙන්නලා තියනවාද නැද්ද? අර හැමෙන් පෙන්නලා තියනවා. ඒ හැමත කොටු වෙන්නේ අහු වෙන්නේ මොකක් නිසාද? මේක පටිච්ච සමුප්පන්නෝ ගොඩ නැගෙන බව දන්නේ නැති නිසා මේක මම වශයෙන් මගේ වශයෙන් ගන්න අවිද්‍යාසහගත දෘෂ්ටිය නිසා අනේ මටනේ මේ පෙලීම එන්නේ දාහේ එන්නේ කියලා පින්නතුනි දෘෂ්ටිගත වෙනවා. හැබැයි පටිච්ච සමුප්පන්නෝ ගොඩ නැගෙනවා කියලා දැක්කනම් රාග ගින්නෙන්, ద్వේස ගින්නෙන්, මෝහ ගින්නෙන් නිදහස් වෙන දර්ශන මාත්‍රේට පත් වෙනවා. පත් වෙනකොට පින්නතුනි එයාට මොකද්ද වෙන්නේ? රාග ගින්නෙන්, දේශ ගින්නෙන්, මෝහ ගින්නෙන් නොයෙලිලා, මිදිලා, නිදහස් වෙලා යන දර්ශන මාත්‍රය අහු වෙනවා. මේක අහු වුණාම මෙයා දන්නවා මොකද්ද? නිවීම කිව්වේ මොකද්ද කියලා දන්නවා. නිවන කිව්වේ පැන දර්ශනයටපත් වෙනවා. අන්න ඒක දර්ශන මාත්‍රයටපත් වුණාම තේරෙනවා මේකේ ඇති සුවයක් නන්නේ සහනයක් නන්නේ මේ මාර ඇමක් මර උගුලක් කියන දර්ශනය පහළ වෙනවා ඒක පහළ වුණාම පින්නතුනි අන්න අර ඇම ගිලින්න හේතුකාරක වෙන දුෂ්ටිය ගොඩ නැගෙන දිට්ටිය කැඩෙන දර්ශනයයි පහළ වුනේ එහෙනම් අර ඇම ගිලින දර්ශනය තමයි මිච්ඡා දිට්ඨිය. පටිච්ච සමුප්පාද තුලින් මේ ධර්මයේ දැකපු නැති එක. මේක පටිච්ච සමුප්පන්නෝ ගොඩ නැගෙන දෙයක් මිසක් මට දැනෙන දෙයක් නොවේ. එතනම හටගෙන නිරෝධ වෙන ධර්මතාවයක් කියලා දැකගත් දවසට තෝරගත් දවසට සම්මා දිට්ඨි නුවණ පහළ වෙනවා. සම්මා දිට්ඨි නුවණ පහළ වුණාම අර ගින්න පැත්තට යන්න ගින්න සැපක් විදිහට දකින්න තිබුණා නම් මිච්ඡා දිට්ඨිය අන්නේ දිට්ඨිය ගැලවිලා යනවා. <clears throat> දැන් පින්නතුනි කබලින්කාර ආහාරය හැම විදියට හඳුන ගන්නවා. දැනගෙන මායයට අයිති ධර්ම මාර ධර්ම වශයෙන් දැකලා නිවන නිවන වශයෙන් දැකලා නිවන මුඛ්‍ය නිමිත්ත කරගෙන නිවන කියන තැන දර්ශනය කරගෙන දර්ශන මාත්‍රයටපත් වෙලා ලෝකයේ කියන තැන අසාර බව ඇමක් බව මෙන්න මේ ලෝකයේ කියන තැන මහා මුලාසාගත තනබ් බව දැකලා පින්නතුනි කටයුතු කරන අන්න අර පටිසෝත ගාමි මාර්ගය අවබෝධයටපත් වෙනවා දැන් තෝරගන්න වෙනවා එනම් පින්නතුනි මෙතන අපි අවබෝධයටපත් විය යුතු කාරණාවක් තියෙනවා තව දුරටත් මෙන්න මේ ආස්වාදයේ ස්වභාවය කියන එක ගෙනල්ලා දෙන්න මත්තෙන් පින්නතුනි අර පංචස්කන්ධය පහල කරලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය පහල කරන තැන තියෙනවා මෙන්න මේක පින්නතුනි අපි තෝරගන්න ඕනේ මේකම තමයි චිත්ත වීදි වලදී පැහැදිලි කරන්නේ අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වා වර්ජන චක්කු විඥාන කියන තැනට එනකම් <clears throat> ඔන්න ඔය කොටස පැහැදිලි කරනවා. ඕක තෝරගන්න වෙනවා. එහෙනම් ඔය චක්කු විඥාන කියන තැනට එනකම් චිත්ත වීදියේ පැහැදිලි කරන කොටස ඕක. මෙන්න මේක තෝරගත්තේ නැත්නම් පින්නතුනි අපි රැවටෙනව මොකද්ද? ඔන්න ඔය කොටස නිවන බවට අපි දෘෂ්ටියක් හදා ගන්නවා. ඔය කොටස එහෙම නෙවෙයි පින්නතුනි නිවන කියලා පෙන්වන්නේ. ඔය කොටසට කියනවා අව්‍යාකෘත ධර්ම කියලා. කවදාකවත් පින්නතුන්නේ අව්‍යාකෘත පටිච්ච සමුප්පාද ධර්මයක් විතරක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. චිත වීදි ගොඩ නැගෙනකොට අපි හිතනවා පින්නතුනි මේ චිත්ත වීදියේක අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයක් ගොඩ නැගිලා ඒක ඉවර වෙලා ඊළඟට ආයේ චිත්ත වීදියක් ගිහිල්ලා ආයේ චිත්ත වීදියා ගිහිල්ලා තමයි මේක අඳුනගන්නේ කියලා. <coughs> මේක පින්නතුනි මුලාවක්. මේක ඇතුලේ තියෙන යථාර්ථය දකින්න වෙනවා. එක චිත්ත වීදියකින් පින්නතුනි හඳුනා ගැනීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. අපි හිතමුකෝ ඈට රූපයක් ගැටිලා පින්නතුනි. ගොඩ නැගෙනකොට අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වා වර්ජන කියන තැනට එනකොට පින්නතුනි මෙන්න මේකට ආධාරව අනුබද්ධව පටන් ගන්නවා මොකද්ද? මනෝද්වාර චිත්ත වීදී මෙන්න මෙතනින් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. මනෝද්වාර චිත්ත වීදියක්. දැන් අපි තෝරගන්න වෙනවා පින්නතුනි අර ප්‍රධාන චිත්ත වීදියට ආධාරක වෙලා අනුබද්ධ වෙලා ඒකත් එක්කම පින්නතුනි පෙරපසු නොවීම තමයි අර පංචද්වා වර්ජනය තුලින් ගොඩ නැගෙන්නේ මොකද්ද? මනෝද්වාර චිත්ත වීදියක්. ඕක තෝරගන්න වෙනවා. අන්නේ මනෝද්වාර චිත්ත වීදි දෙකක් පින්නතුනි. එතන ගොඩ නැගිලා අන්නේ ඒකෙන් තමයි අර පංචස්කන්ධය හරහා ආපු ක්‍රියාවලිය අපි හිතමුකෝ රූපයක් ගැටිලා ඇහැට ඒ තුලින් රූපස්කන්ධයේ වීමක් දනවල වේදනාව සංඥා විදිහට ඇවිල්ලා ඒක පින්නතුනි සකස් කරලා දෙන තැනදී මෙන්න මේ සංකාර කියන තැනදී පින්නතුනි තෝරගන්න වෙනවා සංකාර විඥාන කියන තැන පහළ වෙනකොට ඔන්න ඔය විඥාන කියන තැන ඉඳලා පින්නතුනි මනෝද්්වාර චිත්ත වීදි දෙක පංචද්වා වර්ජණයෙන් ආරම්භ වෙලා යනවා අන්න ඒකෙන් තමයි පින්නතුනි ඒකේ යම් කිසි වර්ණ සටහන් ටිකක් තියෙනවා නම් හැඩතල ටිකක් තියෙනවා තෝරගන්නේ. දැන් අපි හිතමුකෝ. ඔය ඇත්තන්ට දැන් දොඩම් කියලා ඇහෙනකොටම <clears throat> දොඩම් වල රස, ගන්ධය, ස්පර්ශය මේකේ වර්ණය මේ ඔක්කොම දැන් මතක් වෙනවද නැද්ද? මතක් කියලා දොඩම් එඩිය කියන එක එළියට දෙනවා. දොඩම් වල සුවඳ ආවත් ඇතිද නැද්ද? ඇති. ඒකේ රහාවත් අර ඔක්කොම මතක් වෙනවද නැද්ද? දොඩම් කියන ඒක නිර්මාණය කරනවා. ඒක වර්ණ සටහන දැක්කත් අර ගන්ධේ රස ස්පර්ශ ඔක්කොම පහල කරලා දෙනවා කොහෙන්ද? මේක පහල කරන්නට නම් අර අතීතයේ ගත්ත තීරණයක් තියෙන්න ඕනද නැද්ද? තීරණයක් තියෙන්න ඕන. අතීතයේ ගත මතක සටහනක් ආවර්ජණය වෙන්න ඕන. පින්නතුනි තෝරගන්න ඕනේ ඔන්න ඔය ආවර්ජනය කරන ක්‍රියාවලිය තමයි ආවර්ජනය කළා මේ වර්ණ සටහන් මේකේ හැඩතල සියල්ල එකතු කරන තැන තමයි පින්නතුනි අර පංචද්වාවර්ජණයෙන් ආධාරක අනුබද්ධව ගොඩ නැගෙන මනෝද්වාර චිත්ත වීදි දෙකෙන් කරන්නේ අනේ කරලා තමයි පින්නතුන් ඊළඟට සම්පටිජ්ජන වෙන්නේ එහෙනම් අර චක්කු විඥානයේ හරහා ආපු ක්‍රියාවලිය අර සම්පටිජ්ජන කියන තැනට එනකොට <clears throat> අර ආධාරක අනුබද්ධ චිත්ත වීදි දෙකත් ඒක රාසි වෙලා පින්නතුනි ඒකත් සහය වෙලා තමයි පටිජ්ජන කරනවා කියලා කියන්නේ මේවා බන්දලා අර අතීත මතක සටහන් එක්ක මනෝද්වාරයෙන් බන්දලා සම්තිරණේ එළියට දෙන්නේ. එනම් මේ එකතු කරලා මේකේ තීරණේ එළියට දීලා වොත්තප්පන කරනවා කියලා කියන්නේ පින්නතුනි විවස්ථා ගත කරනවා එහෙම නැත්නම් මෙන්න මේක අහවල් දෙය කියන නිගමනයටපත් වෙනවා. හැබැයි පින්නතුනි තෝරගන්න ඕන අවිද්‍යාව මූලික කරගෙන නම් මෙන්න මේ චිත්ත වීදි ආරම්භ උනේ සම්පටිජන සම්තිරණ කියන තැනට එනකොට ආයි විද්‍යාවක් පහළ වෙනවද මගදී මගදී විද්‍යාවක් එම් පහළ වෙන්නේ නැහැ ඕක තෝරගන්න එනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඊට අනුකූලව අන්න අර ජවන කොටසේදී පින්නතුනි අபிසංකාර කියන එක ඇති වෙනවා කෙලෙස් වලට අහු වෙනවා අවිද්‍යාව මූලික කරගෙන නම් මේ චිත්ත වීදිය ගොඩ නැගුණේ එහෙනම් අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය කියලා එකක් තනියෙන් පහළ වෙනවද? එහෙම තනියෙන් පහළ වෙන්නේ නැහැ. අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටසට එහෙම නැත්නම් පින්නතුනි අර අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වා වර්ජන චක්කු විඥාන කියන කොටසට එනකන් අව්‍යාකෘත කොටසෙම කෑල්ලක්. හැබැයි පින්නතුනි තෝරගන්න වෙනවා අව්‍යාකෘත කොටස කියලා කියන්නේ මේ සමස්ත පටිච්ච සමුප්පාද ක්‍රියාවලියටම දැන් තෝරගන්න වෙනවා. මේ සමස්ත පටිසමුපාද ක්‍රියාවලියට කිව්වේ ඔත්තප්පන කියන තැනට එනකම් පින්නතුනේ අව්‍යාකෘතයි. දැන් විද්‍යාව තුල අව්‍යාකෘත තියෙන්න පුළුවන් අවිද්‍යාව මූලික කරගෙන අව්‍යාකෘත පටන් ගන්නත් පුළුවන්. එහෙනම් අවිද්‍යාව මූලික කරගෙන පටන් ගත්තනම් අව්‍යාකෘත ක්‍රියාවලිය ඒක කෙරවල වෙන්නේ අபிසංකාර වෙලා අවිද්‍යාවෙන්ම තමයි. විද්‍යාව මූලික කරගෙන පටන් ගත්තනම් අව්‍යාකෘත ක්‍රියාවලිය ඒක කරවල වෙන්නේ මොකෙන්ද? ඒක විද්‍යාවෙන් කෙරවල වෙනවා. හැබැයි අවිද්‍යාවෙන් පටන් ගත්තනම් අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය මැදදී විද්‍යාවට හැරෙන එකක්ෙම නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් දෘෂ්ටියක් ගත්තොත් අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ නිවන කියලා හරිද? අව්‍යාකෘත පටිසම්පාදයේ නිවන නෙවෙයි. ඒක අර හඳුනගන්න මූල මට්ටමට එනකන් තියෙන ස්වභාවය. රූප වේදනා සංඥා සංඛාර විඥාන. හැබැයි දැන් තෝරගන්නවා ඔන්න ඔතනට එනකම් උපේක්ෂායි කියලා පනවලා තින්නේ ඇයි? පින්නතුනි උපේක්ෂායි කියලා කිව්වේ දැන් ඕකේ තීරණය ගන්නට නම් ඕක සම්පටිජ්ජන වෙලා සම්තීරණයෙන්ට නම් පින්නතුනි ඒකාන්ත වශයෙන්ම අර ආධාරක අනුබද්ධ චිත්ත වීදි දෙක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඕක තෝරගන්න එනම් මෙන්න මෙතනදී අපි තෝරගත යුතුයි. ඔන්න ඕක ආධාරක අනුබද්ධ චිත්ත වීදි වලින් එනකොට සම්පටිග්ගෙන සම්තිරණ කියන ටිකත් පින්නතුනේ අවිද්‍යාවෙන් පටන් ගත්තොත් අවිද්‍යා සහගත දෘෂ්ටියට අනුකූලවද නැද්ද අර එක්කව කර ගැනීම කරන්නේ තීරණය දෙන්නේ ඔත්තප්පණය දෙන්නේ එහෙනම් අවිද්‍යාවෙන් ගත්තොත් අවිද්‍යාවෙන්මයි කෙරවල එහෙනම් යම් කෙනෙක් කිව්වොත් එහෙම මේ පෘතජන ලෝක සත්වයන්ට නිවන කියන එක පින්නතුනි තියනවා නිවන වහනවා කියලා පින්නතුනි මේක වැරදි සහගත දෘෂ්ටියක් නිවන කියන එක පින්නතුනි දකින්නේ අර විද්‍යාව ඇස පහල කරගත්ත ආර්ය ශ්‍රාවකයෙක් විතරමයි. එලා ආර්ය ශ්‍රාවකයේ පවා පින්නතුන්නේ අපි තෝරගන්න වෙනවා. ආර්ය ශ්‍රාවකයෙකුට පවා පෙබාස්සර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටම් කියන අවස්ථාව දර්ශනය කරගන්න පුළුවන්නේ සෝතාපන්න ඵල සමාපත්තියදී විතරයි. සකු르දාගාමි ඵල සමාපත්තියදී විතරයි. අනාගාමි ඵල සමාපත්තියේදී විතරයි පින්නතුන්නේ. ඇයි? සෝතාපන්න කෙනෙකුගේ පවා අපි තෝරගත යුතුයි හතර අපායට වැටෙන්න තිබුණු ආසව ධර්ම ටික විතරයි දුරු වෙලා තියෙන්නේ. ඔක තෝරගන්නවා. එනම් ඵල සමාපත්තිය නැති මොහොතක් තියෙනවා නම් එහෙම නැත්නම් අර නිවන් දර්ශනයේ නැති මොහොතක් තියෙනවා නම් පින්නතුනි සෝතාපන්න කෙනෙකුට පවා පහළ වෙන්න පුළුවන්කම තියෙනවා හතර අපායට වැටෙන්නේ නැතිව හතර අපායට වැටෙන්න තිබුණු ආසව ධර්ම වලින් නැගෙන අනුසේ හැර අනිත් සියලු ආසව ධර්ම තියෙන නිසා අවිද්‍යාව එහෙම් පිටින්ම තියෙනවා. ඔක තෝරගන්නවා. එහෙනම් කාම ලෝකයට අදාළව රූප ලෝකයට අදාළව අරූප ලෝකයට අදාළව සෝතාපන්න වුණත් සකු르දාගාමි වුණත් අනාගාමි වුණත් අවිද්‍යාව ක්‍රියාත්මකයිද නැද්ද? අවිද්‍යාව ක්‍රියාත්මකයි. මොකද ආසව ධර්ම තියෙනවා. එතකොට මේ සංයෝජන කියලා අපි පෙන්වන්නේ ආසව ධර්මවල කැඩී යන ප්‍රමාණය. ආසව ධර්ම අයින් වෙලා යන ස්වභාවය. එනම් ඕක විග්‍රහ කරගන්න වෙනවා. එහෙනම් මෙන්න මෙතන පින්නතුනේ පෙබා අස්සර කියලා කියන්නේ මොකද්ද කියලා තෝරගන්න වෙනවා. එහෙනම් මෙන්න මෙතන අපි මෙච්චර කාලයක් මේ පෙබාස්වර හිත කියලා පින්නතුනේ අල්ලගෙන හිටියා නම් අව්‍යාකෘත ධර්මතාවය මේක වැරදි පින්නතුනේ. ඕක තෝරගන්න වෙනවා. එහෙනම් පෙබාස්වර කියලා කියන්නේ ප්‍රභා කියලා කියන්නේ පින්නතුනි මෙන්න මේ ප්‍රභවය තුල අවිද්‍යාව තුල පුන පුනා පුන පුනා නැවත සරන්න තියෙනවා නම් පින්නතුනි මෙන්න මේකට කියනවා පෙබාස පෙබා කියලා. එනම් පින්නතුනි පෙබා අස්සර කියන්නේ මොකද්ද? මෙන්න මේ චන්ද රාගයට හේතු වෙන කාරණාවෙන් මිදිලා මෙන්න මේකෙන් ඉවත් වෙච්ච තැන පින්නතුනි මෙන්න මේක අයින් වෙච්ච තැනට කියනවා පෙබාස්සර කියලා. එනම් මෙන්න මේ ප්‍රභවය තුල සරණේක නවත්තනවා නම් නවත්තන්න පුළුවන්කම තියෙන්නේ සෝතාපන්න වුණත් ඒ ආර්ය ශ්‍රාවකයාට සෝතාපන්න ඵල සමාපatti විතරයි. එහෙනම් සහ මුලින්ම පින්නතුනි සෝතාපන්න කෙනා මෙන්න මේ පෙබස්සර කියන කොටස දැක්කත් පින්නතුනි මෙයාගෙත් මේ සෝතාපන්න ඵල සමාපත්තියේදීත් අනුසේ නැගෙන්නේ නැති වුණාට හතර අපායට සාපේක්ෂව විතරයි පින්නතුනි ආසව දුර වෙලා තියෙන්නේ. අනුසය විතරයි පින්නතුනි නැගෙන්නේ නැත්තේ නිවන කියන දර්ශන මාත්‍රයටපත් වෙලා පෙබාස්සර තැන දැක්කට පෙබාස්සර තැන පින්නතුනි ස්පර්ශ කළා හැම නෑ. මොකද අවිද්‍යාව ආසව කියන එක තියෙනවා. දැකලා විතරයි තියෙන්නේ. අන්න ඒ නිසා ඒක දැකගෙන ඉන්නකොට ඒ දර්ශන මාත්‍රය තුල මොකද්ද වෙන්නේ පින්නතුනේ? ඒ දර්ශන මාත්‍රය තුල ඉන්න ඉන්න තමයි එයාට පින්නතුනේ අන්න අර ආසව සකස් වෙලා තියෙන්නේ අනිත් රූප ලෝකයට අදාළව අරූප ලෝකයට අදාළව කාම ලෝකයට අදාළව ආසව සකස් වෙලා තියෙන්නේ පින්නතුනේ මෙන්න මේ දර්ශනය දැකලා මෙන්න මේ දර්ශනය තුල ඉඳලා අර ආසව ධර්ම කැඩෙන්න අවශ්‍ය කරන දර්ශනය පහල කරගත්තට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් අර දාසව දුරු වෙන්නේ. අසාරත්වය කියන එක මනාව වැටහෙන්නේ. අන්න එදාට තමයි පින්නතුනි ලෝකේ අසාරත්වයත් නිවනේ සාන්තියත් කියන එක දර්ශන මාත්‍රයටපත් වෙන්නේ. ඔබ තෝරගන්නවා. එහෙම නැතුව යම් කිසි කෙනෙක් කිව්වොත් පෙබාසර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේ උපකිලිට්ඨේන උපකිලිට්ඨං කියන කොටස අව්‍යාකෘත ධර්ම කියලා පින්නතුනි සහ මුලින්ම වරදිනවා. නිවන කියලා කියන්නේ ලෝකයට අයිති තැනක් නෙවෙයි. අන්න අර ප්‍රභවයා අස්කරපු තැන නැවත නැවත මේකේ සැරි සැරීම අස්කරපු තැන. ඔක තෝරගන්නවා. එහෙම නැතුව පින්නතුනි අපි අර මූල මට්ටමින් පහළ වෙන අව්‍යාකෘත ධර්මයේ නිවන කියලා පනවගත්තොත් මොකද වෙන්නේ? අර අතනට එනකම් පින්නතුනේ අර ආපු ආරම්භණය අඳුන ගන්න තැනට එන්න දෙන්නේ නැතිව අසඤ්ඤ කරන තැනක් මුඛ්‍ය නිමිත්ත වෙනවද නැද්ද? මුඛ්‍ය නිමිත්ත වෙනවා. ඒ මුඛ්‍ය නිමිත්ත කරගෙන ඊට පස්සේ පින්නතුනි යම් කෙනෙක් භාවනා කළොත් එයාට වැඩෙන්නේ මොකද්ද? එයාට වැඩෙන්නේ පින්නතුනි ලෝකයට අයිති භාවනාවක්. ඔක තෝරගන්නවා. එනම් පෙබාස්සර හිත සහ අව්‍යාකෘත ධර්මයේ කියන්නේ දෙක දෙකක් කියලා තෝරගන්නවා. එහෙනම් අව්‍යාකෘත ධර්ම කියන එක විද්‍යාව තුල ඉන්න සෝතාපන්න ඵල සමාපatti සකු르දාගාමි ඵල සමාපatti අනාගාමි ඵල සමාපatti අරිහත් ඵල සමාපත්තියටත් තියෙනවා අව්‍යාකෘත ධර්මයාත් අවිද්‍යාසහගත ලෝකයාටත් අව්‍යාකෘත ධර්ම ක්‍රියාත්මකයිද නැද්ද? ක්‍රියාත්මකයි. ඕක තෝරගන්න වෙනවා. එනවා අර අව්‍යාකෘත කොටස කියලා කියන්නේ විපාක කොටස. එහැට රූපයක් ගැටිලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය පහළ වෙන තැන. ඔන්න ඔතනදී තෝරගන්න ඕනේ අර චිත්ත වීදියේ පින්නතුණේ සම්පටිජ්ජන සම්තීරණ ඔත්තප්පන කියන ටික පෘතජ්ජන ලෝක සත්වයා ගන්නෙම අවිද්‍යා දෘෂ්ටියෙන්ද නැද්ද? අවිද්‍යා දෘෂ්ටිය. සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ පවා පින්නතුනේ හතර අපායට වැටෙන දිට්ඨිය හැර අනිත් අවිද්‍යාසහගත දිට්ඨි වලින් ලෝකේ පරිහරණය කරනවද නැද්ද? ලෝකේ පරිහරණය කරනවා. ඒ නිසායි නැවත කාම ලෝකේ සෝතාපන්න කියන උපතිය ලබන්නේ. ඕක තෝරගන්නවා. එනම් පෙබා ස්වර කියන කොටස දකින්නවනම් පින්නතුනි දකින්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා පවා සෝතාපන්න ඵල සමාපත්තිය. ඔක තෝරගන්න ඕනේ. එනම් සරණේක සහ මුලින්ම නවත්තලා දාන්නේ පින්නතුනි මෙන්න මේ ලෝකයේ කියන මුලාවේ අරියතුන් වහන්සේ. සරණේක නවත්තන දර්ශනය තුල ඉන්නවා අනුසයට එන්න දෙන්නේ නැතුව තියාගෙන කවුද සෝතාපන්න ආර්ය ශාවකයා සෝතාපන්න ඵල සමාපත්තිය. අන්න ඒකට කියනවා මොකද්ද? ලෝකෝත්තර චතුර්ථ ධානය පූර්ණ කරනවා. දැන් අපි තේරුම් ගන්නට වෙනවා. ආර්ය ශ්‍රාවකයෙක් පින්නතුනි සෑම ආර්ය ශ්‍රාවකයෙකුටම ඵල සමාපත්තියකට යන්න පුළුවන් කමක් නැහැ. සෝතාපන්න වුණාත් සෑම සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකුටම ඵල සමාපත්තියකට යන්න බෑ. සකු르දාගාමි වුණත් අනාගාමි වුණත් අරිහත් වුණත් පින්නතුනේ ඵල සමාපත්තියට සමවදිනවා කියන එක හැම ආර්ය ශ්‍රාවකයෙකුටම කරන්න බෑ. අන්න ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ පින්නතුනි උබතෝ භාග විමුක්ත කියන ආර්ය ශ්‍රාවකයන්ට. එනම් මේ උබතෝ භාග විමුක්ත කියන ආර්ය ශ්‍රාවකයන්ටයි ඔන්න ඔය කියන ඵල සමාපත්තියට එන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ප්‍රඥා විමුක්තිකයට පින්නතුනේ ඵල සමාපත්තිය නැහැ. එයාට පින්නතුනි යම් මොහතකදී <clears throat> ෂණිකව පින්නතුනි ගොඩ නැගෙන්නා වූ ෂණික සමාධියක් තුලින් අන්න අර නිවන් දර්ශනය පහළ වෙලා ඵලයේ ස්පර්ශ කරගන්නවා. ඒකයි තියෙන්නේ. හැබැයි පින්නතුනි අන්න අර උබතෝ භාග විමුක්තයි කියන්නේ චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියන දෙකෙන්ම යුක්තයි මේ ආර්ය ශ්‍රාවකයා. එයා පින්නතුනි මේ දැකපු දහම් දර්ශනය තුලින් පින්නතුනි එයා ලෝකෝත්තර ධානාංගයන් පූර්ණ කරලා ලෝකෝත්තර ධානාංගයන් පූර්ණ කළා කියන්නේ පින්නතුනි තෝරගන්න වෙනවා අපි දන්නවා මේ ධර්මය අවබෝධ කරනකොට උජ්ජටිදාඥ විපටිදාඥ ඤෙය්‍ය කියලා කොටස් තුනක් ඉන්නවා. මේ උජ්ජටිදාඥ විපටිදාඥ කියන කොටස් පින්නතුනි මොකද්ද වෙන්නේ? මෙන්න මේ කියන අය ප්‍රඥා විමුක්තයි බොහෝ වෙලාවට. ප්‍රඥා විමුක්ත නිසා මේ අය සෙනිකෝ නැගෙන සමාධියත් තුලින් අර දහම් දර්ශනය අවබෝධයටපත් වෙලා <clears throat> ඵලයට එනවා. හැබැයි පින්නතුනි ඤෙය්‍ය පිරිස් මාර්ගයට අනුගාමික වුණත් ඵලයට එන්න නම් නැවත නැවත නැවත නැවත අර දැක්ක ධර්මයේ මෙනෙහි කර කර මානසිකාර <clears throat> කර කර පින්නතුනි අන්න ඒ තුලින් මොකද්ද කරන්නේ එයා අර දුටු නිවන හෙවත් පින්නතුනි මේ පටිච්ච සමුප්පාද දර්ශනයේට ප්‍රඥාව මෙහෙवला කටයුතු කරනකොට ඒ තුළින් මෙයාට ගොඩ නැගෙනවා චිත්ත සමාධි. මෙන්න මේ චිත්ත සමාධිය ඇසුරු කරගෙන උපකාර කරගෙන පින්නතුනි අර දහම්මැස විවර කළා ඵලය සාක්ෂාත් කරන අයට කියන අපි මොකද්ද? උබතෝ භාග විමුක්තයි. මෙන්න මේ අය පින්නතුනි මොකද්ද කරලා තියෙන්නේ? ධානාංග පූර්ණ කරනවා හැබැයි එයා ධානයේ ධානයේ බවත් අර ඵල සමාපත්තිය ඵල සමාපත්තිය බවත් හඳුන ගන්නවා. එහෙම නැත්නම් ධානයේ ධානයේ බවත් ධාන සමාධිය එකක් දර්ශනය තව එකක් කියන අවබෝධයටපත් වෙනවා. ඒ දර්ශන මාත්‍රය තුල ඉඳලා. එතකොට පින්නතුනි එයාගේ මුඛ්‍ය නිමිත් අරන් තියන්නේ මොකද්ද? අන්න අර දැකපු නිවන් දර්ශනය. එහෙනම් නිවීම ප්‍රභාස්වර කියන මට්ටම කිව්වේ අව්‍යාකෘත ධර්මයේ නෙවෙයි අන්න අර පටිච්ච සමුප්පාද ධර්මය දකිනකොට නොයෙලිලා මිදිලා නිදහස් වෙලා යනකොට ලැබුවා නම් යම් අත්දැකීමක් අන්නේ අත්දැකීමේ අනුමාන ඥානයක් හරි ලැබුණා නම් එයා මාර්ග අනුගාමිකයෙක් වෙනවා. එයා අන්නේ අනුගාමිකත්වයේ තුල ඉඳලා ඒ මාර්ග දර්ශනය අරගෙන අන්නේ එතන ඉඳලා කටයුතු කරනකොට එයාට මොකද්ද වෙන්නේ? අර ධානාංගයන් පූර්ණ වෙනවා. හැබැයි යා ධානයේ ඉඳලා යා ධානයේ බලාපොරොත්තු වෙන්නේ යන්නේ. එයා ඒ චිත්ත සමාධි උපකාර කරගෙන අන්න අර ඵලයේ සාක්ෂාත් කරගන්නවා. අන්නේ ඵලයේ සාක්ෂාත් කරගත්ත ආර්ය ශ්‍රාවකයාට අපි කියන උබතෝ භාග විමුක්ති කියා. එයාට ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙනවා ඇයි? ධාන සමාපත්තියක් තියෙන නිසා. ඒ තුලින් ගිහිල්ලා එයා ඵල සමාපත්තියට සමවදිනවා. ඔක තෝරගන්නවා. එනේ එවැනි ක්‍රමවේදයක් තියෙනවා. ඔන්න ඔය ක්‍රම දෙක පාටලව ගන්න හොඳ නැහැ. පින්නතුනි ධානාංග වැඩිච්ච පමණින් ඒක ආර්ය ධානය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ පටිච්ච සමුප්පාද ධර්මය දැක්කේ නැත්තම් අවබෝධයට පත්විච්චේ නැත්තම් අර ඇත නැත කියන අන්තවලින් බැහැරව මේ හේතුඵල න්‍යාය අවබෝධයටපත් උනේ නැත්නම් කවම කවදාකවත් මේ දර්ශන මාත්‍රේ පැහැදිලි නෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි අර උපේක්ෂාසහගත මෝහයට හරි කොහෙට හරි යලි වැටෙන්නේ ඇයි? අව්‍යාකෘතේක නිවන ඒක තුල තියාගන්න උත්සාහ කරනවා නම් පින්නතුනි ඒක නිවන් මගක්ම නෙවෙයි ඒක ලෝකෙටම අයිති කොටසක්. එනවා ඔබ තෝරගන්නවා. එහෙනම් මේ පෙබාස්වර කියන කොටස සහ මුලින් ස්පර්ශ කරන්න පුළුවන් කාටද? අරිහතුන් වහන්සේ කෙනෙකුටයි. එහෙනම් විද්‍යාවෙන් පහළ විච්ච චිත්ත වීදියේක සම්පටිජන සම්තිරණ උත්තාපන කියන කොටස විද්‍යාවෙන් දෙනවා අවිද්‍යාවෙන් ආරම්භ වුණොත් මොකද වෙන්නේ අවිද්‍යාවෙන්මයි ඒක කෙරවල වෙන්නේ එහෙනම් අවිද්‍යාවෙන් ආරම්භ වෙච්ච අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයෙන් විතරක් කෙරවල වෙන චිත්ත වීදි කාණ්ඩයක් කොහෙවත් නැහැ. ඔක තෝරගන්නවා. ඉතින් ඔන්න ඔය පටිච්ච සමුප්පාදේ චක්‍ර ගැන අවබෝධයකටපත් වෙන්න ඕන. එනම් පටිච්ච සමුප්පාදේ අව්‍යාකෘත එක විතරක් නිකං කෙරවල වෙලා චිත්ත විද්‍යාවක් ඉවර වෙන්නේ නැහැ. එක්කෝ ඒක විද්‍යාවෙන් කෙරවල වෙනවා එක්කෝ අවිද්‍යාවෙන් කෙරවල වෙනවා. එක්කෝ මගදී විද්‍යාවටවත් අවිද්‍යාවටවත් හැරෙන්නේ නැහැ. එනවක තෝරගන්නවා. එනම් සෝතාපන්න වුණා සකු르දාගාමි වුණාත් අනාගාමි වුණාත් ඒ ආර්ය ශ්‍රාවකයාට දුර්විච්ච ආසව ධර්ම ප්‍රමාණයට පමණයි කෙලෙස් නැගෙන්නේ නැත්නේ. ඔක තෝරගන්න. එනම් සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ කටයුතු කරනකොට හතර අපායට වැටෙන්න පුළුවන් ආසව ධර්ම විතරයි නැගෙන්න බැරි. අනිත් ධර්මතා නැగిලා එනවා. ඒ වගේ සැරිසරනවා. ඒවා අග්‍ර කරගෙන යනවා. හැබැයි දැන දැනම යනවා. ඇයි මේක වැරදි කියලා දන්නවා. හැබැයි වැරදි කියලා දැක්ක දර්ශනය පුළුල් නැති නිසා අර ඇදගෙන වැටෙන්න තියෙන පැත්තට බර වැඩි නිසා අවිද්‍යාව ආසව, ditthi ආසව, කාම ආසව, භව ආසයන්ගේ ප්‍රහීන විච දුර්විච ප්‍රමාණය අඩු නිසා මේ වගේ සැරිසරනවා. හතර අපායෙන් පමණයි නිදහස් වුනේ ඔක තෝරගන්නවා. එනම් සකු르දාගාමි වුණත් කාම ලෝකයට අදාළව යම් යම් සිතුවිලි පාල වෙලා ඊට අනුකූල අවිද්‍යාසහගත දික්ටිවල සැරිසරනවා. ඔක තෝරගන්නවා. රූප ලෝකයට අරූප ලෝකයට අදාළව අනාගාමි ආර්ය ශ්‍රාවකයා තුලත් අවිද්‍යාව ක්‍රියාත්මකයි අවිද්‍යාව මූල පටිච්චසමුපාද ක්‍රියාත්මකයි. ඔක තෝරගත යුතුයි. එහෙනම් නිවන මුඛ්‍ය නිමිත්ත කරලා ඒක අරමුණු කරලා කටයුතු කරන අවස්ථාවක් තියෙනවා නම් අන්නේ මොහොතේ විතරයි කුසල මූල පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක. එනම් ඵල සමාපත්තියේදී විතරයි පෙබාසර කියන මට්ටම දකින්නේ ආර්ය ශ්‍රාවකයෝ. ඔක තෝරගන්නවා. ඔන්න ඕක නොදන්නා ආර්ය ශ්‍රාවකයාටයි චිත්ත භාවනාවක් නෑ කියලා බුදුන් වහන්සේ පැනෙව්වේ. ඕක නොදන්න ආර්ය ශ්‍රාවකයාගේ චිත්ත භාවනාව මොකද්ද? එයා හිතනවා මොකද්ද? බාහිර ලෝකේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ වේදනාව නෑ කියලා එක්ක ගන්නවා එක්ක තියනවා කියලා ගන්නවා. නෑ කියලා ගත්තා පින්නතන ඊළඟට එනවා කොතනටද? පංචස්කන්ධේ හරි වේදනාව තියෙනවා. හැබැයි තෝරගන්න ඕනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලිය තුලින් අර ගොඩනගලා දෙන වේදනා චෛතසිකේ හරහා පාලගෙන සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාව පින්නතුනි අපි ගන්න වෙනවා මොකද්ද මොකක් කියලාද මේක පින්නතුනි කොටු කරන්න දාන ඇමක් මරෝගුලක් එනම් මේවා ප්‍රත්‍ය කරගෙන හටගත්තාට මේ පංචස්කන්ධයට අයිති නෑ පංචස්කන්ධය ඇසුරු කරගෙන තමයි ගොඩ නැගෙන්නේ. හැබැයි ඒක ඇසුරු කරගෙන ගොඩ නැගුණාට මේක මුලා දැලක් මිරිඟුවක් විතරයි. හරියට මිරිඟුවේ වතුර නෑ වගේ කාරණාවක්. ඕක තෝරගන්න ඔන්න ඔය දහම් දර්ශනයටයි අපිපත් වෙන්න ඕන. ඔන්න ඔය අවබෝධයයි පින්නතුනේ ලබන්න අවශ්‍ය කරන්නේ. ඔය අවබෝධය ලැබුණේ නැත්තම් අපි කොහේ කොතනක හරි හිර වෙනවද නැද්ද? හිර වෙනවා. එක්කෝ අපි හිතනවා මෙන්න මේ ආස්වාදයේ ස්වභාවය හදන කවුරු හරි ඉන්නවා. ඒ නිසා ආස්වාද හදන එක නවත්තන්න ඕනි. එවැනි දෘෂ්ටි වලටපත් වෙනවා. ආස්වාදයක් මම තමයි හදන්නේ. හදලා තමයි අර බාහිර රූපයට බැඳෙන්නේ. නෑ පින්නතුනි තෝරගන්න වෙනවා. මේ බාහිර රූප, සද්ද, ගන්ධ, රස ස්පර්ශයන්ගේ කොතන හරි ආස්වාද තියනවා කියන දෘෂ්ටියකටපත් වුණොත් අන්න එතන තමයි පින්නතුනි තණ්හාවට හේතුව තියෙන්නේ. ඔබ තෝරගන්නවා. එහෙනම් රූපන් ලෝකේ පිය රූපන් සාත රූපන් තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමාන නිවිස්සති. එහෙනම් මේ සතර සතිපට්ඨානය කියන එක පින්නතුනි පැනවෙන්නේ මේ දර්ශන මාත්‍රයටපත් වෙලා සම්මා දිට්ඨියට පත්විච්ච කෙනාට විතරයි සතියේ පිහිටවන්න පුළුවන් දර්ශනේ පහළ වෙන්නේ. ඒ දර්ශනේ පහළ වුණේ නැත්තම් පින්නතුනි මොකද වෙන්නේ? නිවිච්ච සතියෙන් නම් ඉන්නේ සතියේ නිවිලා නම් කටයුතු කරන්නේ. සතියේ ගිලිහිලා නම් කටයුතු කරන්නේ. ඒ හැම මොහොතකම අර රූපයේ ප්‍රිය ස්වභාවයක් සාත ස්වභාවයක් තියනවා කියන දෘෂ්ටියට වැටෙනවා. සබ්දයේ තියනවා කියන දෘෂ්ටියට වැටෙනවා. වැටෙන්නේ කොතනද එතන තණ්හාව ඉපදෙනවා. ඔක තෝරගන්න වෙනවා. ජන් ලෝකේ පිය රූපං සාත රූපං. මෙන්න මේ ලෝකේ කියන තන තෝරගන්නවා පංචස්කන්ධය ඇතුලේ. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තියනවා කියලා රැවටුණා. හැබැයි පින්නතනි බිලී කොක්කේ දාපු යමට රැවටුනේ යම්සේද මෙන්න මේකයි කරලා තියෙන්නේ. එනම් පංචස්කන්ධය හැමක් විදිහට දැක්කනම් කොක්කක් විදිහට දැක්කනම් මේක ගිල්ලොත් නම් උපාදානස්කන්ධය ගොඩ නැගෙනවා මේක මහා මුලාදැලක් කියන දර්ශන මාත්‍රයටපත් වුණා නම් ඇහැ මාර ධර්මයි රූපය මාර ධර්මයි චක්කු විඥානේ මාර ධර්මයි කියලා දැකලා මායයට අයිති ටික මායයට බාර දීලා මොකද වෙන්නේ නොයලිලා මිදිලා නිදහස් වෙලා යන තැන නිවීම කියන දර්ශනයටපත් වෙනවා ඔන්න ඕකයි පෙබාස්වර මට්ටම දකින්නවා කියලා කියන්නේ. පෙබාස්වර මිදම් භික්කවේ චිත්තම්. මෙන්න මේක දැකේ නැති කෙනාට මොකද්ද වෙන්නේ? අරක ගිලලා ආගන්තුකේ උපකිලිට්ටේන උපකිලිට්ටන් රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් කිලිටි වෙනවා. මෙන්න මේක නොදන්න අශෘතවත් පෘතජ්ජනයට චිත්ත භාවනාවක් නැත කියලා බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරනවා. එහෙනම් අපි කරන්න ඕනේ නිරන්තරයෙන්ම <clears throat> දැක්කනම් දර්ශන මාත්‍රයක් ඒකෙන් ඵල සමාපත්තියක් ලැබුවා නම් ඒ ඵල සමාපත්තියට එන්න බැරි නම් පින්නතුනි ඒ දැකපු දහම් දර්ශනය අරමුණු කළා මුඛ්‍ය නිමිත්ත කරලා කටයුතු කරන යම් මොහොතක් තියෙනවා නම් අන්න එතකොට මොකද වෙන්නේ අන්නේ දර්ශනේ ඉන්නකොට ලෝකේ අසාරත්වය මුලාව පේන්න පටන් ගන්නවා. ඒ මුලාව පේන්න පටන් ගන්නකොට ක්‍රමක්‍රමයෙන් අර ආසව ධර්මයන් ගැලවිලා යන්ට ඒක හේතුකාරක වෙන හේතු උපනිශ්‍රය වෙනවා. එහෙනම් ආසව ධර්මයන් ගලවන්න නම් ලෝකෝත්තර දර්ශනයකටපත් වෙන්න ඕනේ. නැත්තම් කොයිතරම් අනුසේ යටපත් කරගෙන හිටියත් අනුසේ කියන්නේත් යටපත් කරගෙන මෝහයේ හිටියොත් උපේක්ෂාවේ. පින්නතුනි ඒක ලෝකයට අයිති 31 තලයේ කොහේ හරි රූප ලෝකයක හරි අරූප ලෝකයක හරි උපදින්ට ආනිජ්ජාපි සංකාර සකස් වෙන්න හේතුවක් වෙනවා. එහෙනම් නිවන කියන්නේ පුඤ්ඤාභි සංකාරේමොත් අපුඤ්ඤාභි සංකාරේමොත් ආනිජ්ජාභි සංකාරේනො කියන මෙන්න මේ සංකාර තුනටම අයිති නැති තැන. එහෙනම් තෝරගන්නවා ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් පංචස්කන්ධය අසුරු කරගෙන ගොඩ නැගුණට පංචස්කන්ධයට අයිතියක් නැහැ. ඒක තමයි ඇම වහපු එහෙම නැත්නම් කොක්ක වහපු ඇම කියලා තෝරගත්තා නම් ගිලින්නේ නැහැ. අන්න එදාට තමයි තේරෙන්නේ මේ හැම කාලා අපි බලාපොරොත්තු වෙච්ච දේ කවම කවදාකවත් ලං වෙන්නේ නැහැ. සහනය සුවේ නෙවෙයි ලං වෙන්නේ මහා පෙලීම ගින්දර ඇමිනීම සංසාර ගමනට ඇදගෙන වැටීමයි උරුම වෙන්නේ කියන දර්ශන මාත්‍රයටපත් වෙනවා. හොඳයි එහෙමනම් මේ මොහොතේදී මේ පින්වත් පිරිස විසින් ලෝකෝත්තර නිවන් මඟ අරමුණු කරලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු පටිච්ච සමුප්පාද ධර්මය ඇසුරු කරගෙන ධර්මකාරණා කිහිපයක් ශ්‍රවණය කරගන්නට යෙදුණා. පින්නතුනි අපි තෝරගන්නවා ලෝකයා සැපයි කියලා යම් තැනක් හිතනවා නම් ආර්යෝ දකින්නවා දුක්ඛ ආර්ය සත්‍යය තුලින් ඒක දුකක් බව. ලෝකයා පින්නතුනි සැපය උදා වෙයි කියලා යම් තැනක් දැක්කනම් ආර්යෝ දකින්නවා ඒක දුකේ උදා වීමම බව. ලෝකයා සැප උදා වෙනවා කියලා ඒ පස්සේ සැරිසරුවා නම් ආර්යෝ පින්නතුනි ඒ තුලින් දුක උදා වෙනවා කියලා පින්නතුනි ඒක තුල සැරිසරණ එක නවත්තනවා දුක නිරෝධ කරන මාර්ගයට අවතීර්ණ වෙනවා සැරිසරණ එක පින්නතුනි සහ මුලින්ම නවත්තපු දවසට දුක්ඛ නිරෝධගාමි පටිපදාව තුලින් ඵලයේ පින්නතුනි සාක්ෂාත් වෙලා සහ මුලින්ම දුක නැති කරන තැන ස්පර්ශ කරන තැනට එනවා. මෙන්න මේක තමයි ආර්යෝ දකින චතුරාර්ය සත්‍යය. අනාර්යෝ පින්නතුනි සැප විදිහට දකිනවා නම් ඒකේ අනිත් පැත්තද නැද්ද ආර්යෝ දකින්නේ? ලෝකයා පින්නතුනි සැපයි කියලා තැනක් දකිනවා නම් ආර්යෝ දකිනවා ඒක දුකක් කියලා. ඒක දුක්ඛ ආර්ය සත්‍ය බවට පත් වෙනවා. ලෝකයා දකිනවා නම් සැප සමුදය වෙනවා කියලා තැනක් ආර්යෝ දකිනවා දුක සමුදේ වෙනවා කියලා. ඔන්න ඕක තෝරගන්නවා. ආර්ය දකින්නවඩන් සැප සමුදේ කරන මාවත මේක කියලා. ලෝකයා දකින්නවනම් සැප සමුදේ කරන මාවත මේක කියලා. ආර්ය දකින්නවා දුක සමුදේ කරන මාවත මේක කියලා. ඒකේ Nirodhe පිණිස කටයුතු කරන දර්ශන මාත්‍රය පටිච්ච සමුප්පාද ධර්මය. ඒ තුලිමුයි පින්නතුනි නිවීම දැක්කේ ඒ මාර්ගය අනුගමනය කරලයි ඒ නිවීම සාක්ෂාත් කරගන්නේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටපත් වෙනවා. මෙන්න මේ මොහොතදී ඔන්න ඔය උතුම් වූ දර්ශන මාත්‍රයට පත්වීම පිණිස කල්යාණ මිත්‍ර සේවනයෙන් සද්ධම්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපදාව කියන සතර සෝතාපට්ටි අංගයන් පූර්ණ කර ගැනීම පිණිසයි මේ උතුම් වූ ධර්මකාරණා කීපයේ ශ්‍රවණය කරගන්නට යෙදුනේ. මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ මූලික මුඛ්‍ය නිමිත්ත උනේ පින්නතුනි ලෝකෝත්තර මාර්ගයක් නිසා ලෝකෝත්තර දර්ශනයක් නිසා පින්නතුනි මේ සෑම මොහොතකම ගොඩ නැගෙන්නට යෙදුනේ ලෝකෝත්තර සුද්ධ කිරණ ශක්තියක් එහෙම නැත්නම් ලෝකෝත්තර පුණ්‍ය ශක්තියක් මේ ලෝකෝත්තර සුද්ධ කිරණ ශක්තිය පිහිට වෙලා උපකාරයක් බවට පත් වෙලා මේ අනන්ත ಜಾති සංසාරයේ පටන් මේ මොහොත දක්වා මේ සංසාර ගමනේදී අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර කරලා මේ විශ්වයට මුදාහැරියා වූ කලු කිරණ ශක්තියට මේ උත්තම සුද්ධ කිරණ ශක්තියෙන් වන්දි ගෙවීම පිණිසම මේ සුද්ධ ශක්තිය මේ විශ්ව ධාතුව වටා විහිදේවා විහිදේවා විහිදේවා පැතිරේවා පැතිරේවා පැතිරේවා පිහිටාවා පිහිටාවා පිහිටාවා මෙසේ විහිදිලා පැතිරිලා පිහිටලා ගිහිල්ලා මේ සුද්ධ කිරණ ශක්තියෙන් කළු කිරණ ශක්තියට වන්දි ගෙවෙත්වා වන්දි ගෙවෙත්වා වන්දි ගෙවෙත්වා කියලා සාදුනාදයක් පවත්තා. එසේ වන්දි ගෙවීමෙන් අනන්ත ජාති සංසාර ගමනේදී කුසල මූලප්‍රත්‍යයෙන් සංඛාර කළ ගොඩනගාගත්තු යම්තාක් සුද්ධ ශක්තියක් තියෙනවා නම් ඒ සුද්ධ ශක්තිය ඇදී එත්වා ඇදී එත්වා ඇදී එත්වා බලගැන්වෙත්වා බලගැන්වෙත්වා බලගැන්වෙත්වා තෙදගැන්වෙත්වා තෙදගැන්වෙත්වා තෙදගැන්වෙත්වා පිහිටාවා පිහිටාවා පිහිටාවා බලගැන්නිලා තෙදගැන්නිලා පිහිටලා උත්තම නිවන් දර්ශනය සාක්ෂාත් කරගෙන නිවීම පිණිසම හේතුපකාරක ධර්මයක් බවට පත්වෙත්වා පත්වෙත්වා පත්වෙත්වා කියලා සාදුනාදයක් පවත්තන්නේ. ඒ උත්තම වූ සුද්ධ කිරණ ශක්තිය ඒක රාශී වෙලා එකතු වෙලා මෙන්න මේ මොහොතේ ශක්තියක් වෙලා තියනවා නම් ඒ සියලු ශක්තියම මේ සියලු ලෝක සියලු සත්වයන් වෙත විහිදේවා විහිදේවා විහිදේවා පැතිරේවා පැතිරේවා පැතිරේවා පිහිටාවා පිහිටාවා පිහිටාවා එසේ විහිදිලා පැතිරිලා පීටලා ගිහිල්ලා පරම නිබ්බාන සුඛයෙන් සුඛිතතර බවට පත්වීම පිණිසම මේ සුද්ධ ශක්තිය උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා පත්වෙත්වා පත්වෙත්වා කියලා සාදුනාදයක් පවත්තා. සියලු ලෝක සියලු සත්වයන්ටම මේ සුද්ධ කිරණ ශක්තිය හේතු වෙලා උපකාරක වෙලා උපනිශ්‍රේ වෙලා උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රඥා පාරමිතාවක් බවටම පත්වෙත්වා පත්වෙත්වා පත්වෙත්වා කියලා දිෂ්ඨානයක් ඇති කරගන්නට අනන්ත ජාති සංසාරේ පටන් මේ මොහොත දක්වාම කලු කිරණ ශක්තියක් හදලා අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් වෙලා අපවාදයක් උපවාදයක් වෙලා තිනවනම් ආර්ය ශාසනයකට හරි අන්නේ සියලු අපවාදයන්ට උපවාදයන්ට හිංගිවලට හිංසාවලට මේ සුද්ධ ශක්තියේ බලෙන් වන්දි ගෙවිලා ඒ අපවාදයට කමාවෙත්වා කමාවෙත්වා කමාවෙත්වා ඒ උපවාදයට කමාවෙත්වා කමාවෙත්වා කමාවෙත්වා ඒ හිංගියට හිංසාවට අවඩට අසාධාරණයට කමාවෙත්වා කමාවෙත්වා කමාවෙත්වා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට එසේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට අරිහත් උත්තමයන් වහන්සේලාට ආර්ය උත්තමයන් වහන්සේලාට කමා කර ගැනීම තුලින් ජනිත වෙන්නා වූ පිරිසිදු සුද්ධ ශක්තියත් පිහිට වෙලා උපකාර වෙලා තෙදගැන් වෙලා බලගැන් වෙලා බල පිහිටලා උත්තම නිවන් මගටම උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා පත්වෙත්වා පත්වෙත්වා කියලා සාදුනාදයක් පවත්තන්නේ ආර්ය කල්නවැට ශක්තිමත් වීම පිණිසම ආර්ය ශාසනයේ බැබලීම පිණිසම ආර්ය ධර්මයේ ව්‍යාප්ත වීම පිණිසම ආර්ය ශාසනයට පටහැනි වූ යම් ක්‍රියාවක් ධර්මයක් තිබේ නම් ඒ සියලු අධර්මයන් යටපත් වෙලා මේ උත්තම ධර්මය මුදුන්පත් වීම පිණිසම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වෙන මොහොතේදී ධම්මචක්කය පවත්වන මොහොතේදී ආයු සංස්කාරය අතහරින මොහොතේදී පිරිනුවන් මංචකයටපත් වෙන මොහොතේදී මහා පොළව කම්පා කළා වූ සුද්ධ ශක්තිය ඇදී ඒවා ඇදී ඒවා ඇදී ඒවා ඒ උත්තම සුද්ධ ශක්තිය තෙද ගැන්වේවා තෙද ගැන්වේවා තෙද ගැන්වේවා බල ගැන්වේවා බල ගැන්වේවා බල ගැන්වේවා තෙද ගැන්විලා බල ගැන්විලා පිහිටලා පිහිට උපකාරයක් බවට පත් වෙලා ඒ උත් උත්තම ශක්තිය නැවත මහා පොළව සංකම්පිත කරවමින් ආර්ය ශාසනයේ බැබලීම පිණිසම උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා පත්වෙත්වා පත්වෙත්වා සියලු ලෝක සත්වයන්ගේම ප්‍රඥායස විවර වෙත්වා විවර වෙත්වා විවර වෙත්වා කියලා සාදු නාදයක් පවත්වන්නේ සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලන් ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි